ඒ තමයි මෙලොව පරලොව දෙලොව දියනුව පිණිස උපකාර වෙන කාරණා කියන මාතෘකාව. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට කියන නව අරහාදී බුදු ගුණයන් අතරින් විශේෂ ගුණයක් තියෙනවා සත්හා දේව මනුස්සාන කියලා. එහි අදහස දෙවියන්ට සහ මිනිසුන්ට ශාස්ත්‍රෝන් වහන්සේ කියන්නේ. බුදුහාමුදුරුව දෙවියන්ට සහ මිනිසුන්ට ශාස්ත්‍රත්වයේහිලා පිහිටා කටයුතු කළා. ශාස්ත්‍රවරයෙකුගේ කාර්යභාරය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. ශාස්ත්‍රවරයෙක් වුණාම ඒ ශාස්ත්‍රවරයා සිය අනුගාමිකයන්ට මෙලොව અભිවෘද්ධිය පිණිස එවත් මෙලොව සුව පිණිස මඟ පෙන්විය යුතුයි. ඒ වගේම ශාස්ත්‍රවරයා තමන්ගේ අනුගාමිකයන් සඳහා පරලොව පිණිස මඟ පෙන්විය යුතුයි. පරලොව සුව පිණිස මඟ පෙන්විය යුතුයි. මෙලෙසින් මෙලොව පරලොව දෙලොව සුවය පිණිස මඟ පෙන්වන ගමනේම ශාස්ත්‍රූවරයෙකුගේ මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා ලෝකෝත්තර සුවයට බුදුරජාණන් වහන්සේ ඒ කාර්යභාරය ඊටාම හොඳින් වටහාගෙන අපිට මෙලොව පරලොව දෙලොව ජය ගන්න හැටි දේශනා කරා වගේම ලොවෙන් ඈතර වීමට උපකාර වෙන මාවත ලෝකෝත්තර මාර්ගය අපට පෙන්වලා දුන්නා. ඉතින් අන්න මේ මෙලෝ පරලෝ දෙලොවත් ඒ වගේම නිවනත් ජය ගන්න පුළුවන්. ඒ කියන ඉලක්කයන් සාක්ෂාත් කර ගන්න පුළුවන් විදිහට උන්වහන්සේ අපට දේශනා කරපු කාරණා පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාව බොහෝම ගැඹුරින් පවත්වන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් යම් ගැඹුරකට යා යුතු තැනක් වේ නම් එවන් අවස්ථාවලදී අපි කරුණු විමසන්නත් බලාපොරොත්තු වෙන සාකච්ඡාව ආරම්භ කරන්නේ අපි හාමුදුරනේ මූලිකව මෙලව සුව ගැන අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු කෙනෙකුගේ මෙලව සුව සඳහා උපකාර වෙන ධර්මතා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මතා පිළිබඳව මූලික හැඳින්වීමක් අපි කරමු එකින් එක වෙනම සාකච්ඡා කරන්න ප්‍රථමයෙන්. දේරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතාම හොඳ මාතෘකාවක් මෙලව දිනුවත් අරලෝ සුගතියත් සම්බන්ධ වෙන කෙරෙන තුම් සාකච්ඡාවක්. ඇත්තටම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොනතරම් නවීනද කියන එක කියන්නේ දැන් බොහෝ කෙනෙක් දෙනකොට හිතෙන්න පුළුවන් තථාගත ධර්මයේ දැන් ගොඩක් පැරණි අද කාලයට ගැලපෙන්නේ වගේ මට බොහෝ දෙනා තුළ තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙලව දියුණුවට වදාළ කාරණා මොරතරම් නවීනද කියලා මේ දේශනා තුළින් අපිට පැහැදිලි වෙනවා. ඇත්තටම දැන් මේ කියන කාරණා සාරාංශ වශයෙන් කියන මේ කාරණා හොඳට ඕනම කෙනෙක් හිතලා බලන්න තමන්ගේ ජීවිතයට මේ කාරණා මාස දෙකක් නැත්නම් මාස හයක් සම්බන්ධ කරගෙන බලන්න අනිවාර්යෙන්ම මෙලව දිනුවක් තියෙනවාමයි. මොකද බුද්ධ වචනේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නත් බෑ. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ මෙලව දිනුවට දේශනා කරපු කාරණා තියෙනවා සමනත හතරක්. එහෙමයි. කෙලින්ම මෙලව දිනුවා කියලා කියන්නේ අපි හැමෝටම තේරෙන විදිහට කිව්වොත් මේ මෙලව ආර්ථික උපාදනය පිළිබඳව. එහෙම. එතකොට ස්වාමීනාත් සාගතයන් වහන්සේ දේශනා කරනවා මෙලව ජය ගන්නට නම් අංක 1ට තියෙන්න ඕන දෙයක් තමයි උත්හාන සම්පදාව. උත්හාන සම්පදාව කියලා කියන්නේ මේ නැගී සිට වීරිය. එහෙම. මේ වීරිය නැතුව මේ අපේ පය හයිය නෙවෙයි මේ චෛතසික ශක්තියක්. මෙන්න මේ කියන වීරිය අත්‍යවශ්‍යයි මෙලව ජීවිත සාර්ථක කරගන්න. ඒ වීරිය ඇතුලේ තව කාරණා හතරක් තියෙනවා ඒ පිළිබඳව අපි අපි ඉස්සරහට සාකච්ඡා පස්සේ කතා කරමු. එතකොට සාමණේරයන්ස එහෙමනම් පළවෙනි කාරණය තමයි උත්හාන සම්පදා නැගී සිටි වීරිය. ඊළඟට සාමණේරයන්ස ආරක්ක සම්පදා ආරක්ෂ සම්පදාය කියලා කියන්නේ Tamanට Tamanගේ දෙමව්පියන්ගේ Taman දාඩිය මහන්සි හම්බ කරගත්ත දේ රැකගන්න දැනගන්න ඕන. එහෙනම් මේ කියන්නේ පොඩි ගහන්න ගන්නනවා කියන එක නෙවෙයි. හැබැයි අනවශ්‍ය විදිහට ඒ Tamanට ලැබිලා තියෙන දේ රැකගන්න බැරි නම් වියදම් කරනවා නම් ඒකත් පරිහානියට දොරටුවක්. එහෙමනම් Tamanට Tamanගේ දයාබර මව්පියන්ගෙන්, පරම්පරාවෙන් Taman දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේ රැකගන්න දැනගන්න ඕන. මේ හම්බ කරනවටත් වඩා අමාරුයි. මේ පරිහරණය කරන පිළිවෙල කලාව ඉගෙන ගත්තේ නැත්තම්. ඒක දෙවැනි කාරණාව. දෙවැනි කාරණාව දියුණුව ඇති කරන්න හේතු වෙනවා. තුන්වැනි කාරණාව තමයි ස්වාමීන් වහන්සේ සමජීවි කතාව. එහෙනම් සමජීවි කතාවය කියලා කියන්නේ අර අපේ සිංහල කියමනක් තියෙනවනේ රැඟිල්ලේ තරමට ඉඩමෙන්න ඕනේ කියලා. එහෙමයි. අන්න ඒ වගේ තමන් උපයන ප්‍රමාණය දැනගෙන වියදම් කරන්න ඕනේ. එහෙම. සමහර වෙලාවට අපි හිතමු උදාහරණයක් විදිහට තමන් මාසෙකට රුපියල් 50000ක් උපයනවා. රුපියල් ලක්ෂයක් වියදම් කරන්න පුරුදු වෙච්ච කෙනාට හැමදාම ණය තමයි. එහෙම. මොකද ඒ තමන් හම්බ කරන පිළිවෙලට වියදම් කරන්න දැනගන්න ඕනේ. ඊළඟට හතරවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රතා සුමගට හරවන කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕන. එහෙම. පාප මිත්‍ර ඇසුරක් තිබුණොත් අනිවාර්යයෙන්ම බලායිද්දි පිරිහෙනවා. ඒකට ඕන තරම් අද වර්තමාන සමාජයේ අපිට හොයාගන්න පුළුවන්. එහෙමනම් මූලික වශයෙන් මූලික સિદ્ધාන්තය මෙලව දිනුව ඇති කරගන්නට නැගී සිටි වීරිය අවශ්‍යයි. ඊළඟට තමන්ට පරම්පරාවෙන් තමන් හම්බ කරගත් දේවල් Taman සතු ධනෙ රැකගන්න දැනගන්න ඕනේ ආරක්ෂ සම්පදාව. ඊළඟට Taman උපයන ප්‍රමාණයට වියදම් කරන්න දැනගන්න ඕනේ සම ජීවිතාව. ඊළඟට සුමගත හරවන කල්යාණ මිත්‍ර ඇසුරක් අවශ්‍ය කරනවා. එහෙමයි අපේ හාමුදුරුවෝ එපා මැනවෙන් කෙනෙකුගේ මෙලෝ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපකාර වෙන කාරණා හතර පිළිබඳව කරුණු අවබෝධ කරගන්න. පැහැදිලි කරලා දුන්නා. අපි දැන් අපි හාඳුරන්නේ මේ කාරණා එකින් එක විස්තරාත්මකව සාකච්ඡා කරන්නට උත්සාහවත් වෙමු, නැඹුරු වෙමු, කාල වේලාවත් සැලකිල්ලට අරගෙන පළවෙනි කාරණාව තමයි අපි හන්නේ උත්හාන සම්පදා. උත්හාන සම්පදා කියලා කියන්නේ උත්සාහයෙන් වෙහෙසිලා මහන්සි වෙලා හරි හම්බ කිරීම කියන එක කියන එක අපේ හාමුදුරන්ගෙන් දැන් ප්‍රකාශ වුණා. මේක මේ ධනෝපායනය සඳහා විතරද මේ උත්හාන සම්පදාව තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉගෙන ගන්න දරුවෙක් විදියට ගත්තොත් එයාටත් උත්හාන සම්පදාව භාවිතා කරන්න පුළුවන්ද? ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට විතරද මේ උත්‍රාණ සම්පදා අවශ්‍ය කරන්නේ පැවිද්දෙක් විදිහට ගත්තොත් භික්ෂුන් වහන්සේ නමක් විදිහට ගත්තොත් උන්වහන්සේගේ මෙලෝ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේටත් උත්හාන සම්පදාවෙන් යම්කිසි පිටුවහලක් තියනවද කියන එක අපි අවධාරණය කරගමු අපි. ඇත්තටම ස්වාමීන් වහන්සේ ලෞකික දියුණුවට උත්හාන සම්පදාව අවශ්‍ය නම් ලෝකෝත්තර දියුණුවට ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙනම් උත්හාන සම්පදාව නැගී සිටි වීරිය. එතකොට සාමාන්‍යයෙන් ධනෙ උපයන කෙනෙකුට පමණක් නෙවෙයි අධ්‍යාපනය ලබන කරුවෙකුට ඒ වගේම පැවිද්දෙකුට ඒ වගේම මොනවා හරි පාඨමාලාවක් ඕනම දෙයක් හදාරන කෙනෙකුට මේ වීරිය අත්‍යවශ්‍යයි එහෙම ශ්‍රවණත මේ වීරිය ඇතුලේ කරුණු හතරක් තියෙනවා මේක හරියම වැදගත් මම ඒකයි අර මුලින්ම ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේගේ මේ මෙලව දියුණුවට වදාළ මේ காரணා මොනතරම් නවීනද කියලා අපිට හිතන්න පුළුවන්. අපි හැම ඒත් එක්කම මේ උත්සාහය, වෑයම, කැපවීම, දැන් අපි හඳුරු මතක් කළාගේ වීරය මේ හැම එකක්ම එක වචනද එක හා සමාන අදහස් දෙන වචනද කියන. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ එකම චෛතසිකයේ තමයි. එහෙමයි. දැන් මොකද වීරය චෛතසිකය ගත්තාම අපි හඳුරන්නේ බොහෝ තැන්වල යෙදෙනවනේ දැන් සතර ඍද්ධිපාද තත්ත්වත් ඒ වාගේම පංච ඉන්ද්‍රිය ධර්ම ගත්තත් පංච බල ධර්ම ගත්තත් සප්තබෝධිංග ධර්ම ගත්තත් ආර්ය ශ්‍රාංගික කුමාරය ගත්තත් සම්මා වායාමයේ තුන ඒ විදිහට විග්‍රහ වෙනවනේ අපි හඳුරන්නේ ඔව් සම්දාංශ ඒක මෙහෙමයි දැන් අපි එහෙම ගත්තොත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඉඳලම ස්වාමීන් වහන්සේ ලෞකික පැත්තකුත් තියෙනවා ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා තියෙනවා එහෙමයි ඇත්තටම දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගය අපි ගත්තොත් ලෞකික ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ නැතුව ලෝකෝත්තර ආරියෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ කරගන්න බෑ. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ මෙලව දියුණුවක් හදාගන්න වීරියක් නැති මිනිස්සෙකුට ලෝකෝත්තර දියුණුවක් ඇති කරගන්න බෑ. දැන් පැවිද්දෙක් වුණත් පැවිද්දාට අවශ්‍ය කරන ඒ බණ දහම් ඉගෙන ගන්න දක්ෂ නැත්නම් වීරිය නැත්නම් වත් පිළිවෙත් කරන්න වීරිය නැත්නම් තමන්ගේ වැඩිහිටියන්ට උපස්ථාන කරන්න හොඳ වීරියක් නැත්නම් ඒ පැවිද්දාගේ පැවිදි ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. අපි හන්නේ මෙහෙම වෙන්න බැරිද? කෙනෙක් මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා පමණක් වීර තියෙන පරලෝ ජීවිතය කියන්නේ ලෝකෝත්තර ජීවිතය පැතර වීර නැති අයත් එහෙම ඉන්න පුළුවන් නේද කියන්නේ. ඔව්. පැහැදිලිවම සම්න්නත් එහෙම අය සමාජ වන තරම් ඉන්නවා. බහුතරයක් ඉන්නවා. බහුතරයක් ඉන්නවා. ඒ අයට ප්‍රධාන හේතුව තමයි කොහොම හරි මෙලව දිනුව ඇති කරගන්න. ඒකත් ඒ අයගේ දිනුව සමහර වෙලාවට ධාර්මිකවම සිද්ධ වෙනවද කියලා හිතන්නත් අමාරුයි. මොකද කර්මය කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් නැහැ. එහෙම. ඒ නිසා තමයි පරලෝක ජීවිතය ගැන හිතන්නේ. එහෙම. මෙලව ජීවිතය අර පුබ්බේතකත පුණ්‍යතාවයකුත් එක්ක උපක්‍රම සීලීව පරීක්ෂණ කර කර මෙයා දිනු වෙන්න දක්ෂයි. හැබැයි ඒක නුවණින් විමසන්න දක්ෂ නැහැ. මන්නේ ජීවත් වෙන පුංචි කාලය තුල මම මේ ධනෙ හම්බ කරන්නේ ධාර්මිකවද අධාර්මිකවද එහෙම අර ප්‍රත්‍යක්ෂණ නුවණක් නැහැ. එහෙම දැන් අධාර්මික දෙයට උත්සාහ කරලා හම්බ කරනවා කියන එක මෙතන ඇගේ කිරීමක් කරන්නේ නැහැ නේද? පැහැදිලිවම සාමනාත බුදුරජාණන් වහන්සේ නමක් කිසිසේත්ම අධාර්මිකව ධනෙ උත්පාදනය පිළිබඳව මොනම කාරණයක්වත් දේශනා කරන්නේ නැහැ. මෙතන ධාර්මිකව දිනු වෙන පිළිවෙල. ඒතර සාමනහම දැන් එතනදී අපි දැන් උත්තාන සම්පදාව ඇතුලේ ඒක කතා කළේ තුමයි. දැන් සාමනහස ඇහුවා මේ විවිධ වෘත්ති එහෙම. ඒතර ඇත්තකට ඇත්තටම වෘත්තිය මොකක් වුණත් තමන් කරන වෘත්තිය පිළිබඳව ඒ තමන් කරන වැඩේ පිළිබඳව ඕනම කෙනෙක් දක්ෂ වෙන්න එහෙම. ඒ වීර්ය ඇතුලේ තියෙන පළවෙනි අංගය. දැන් ස්වාමීන් වහන්සේ අපි හිතුවොත් දැන් පැවිද්දෝ හැටියට අපි ගත්තොත් එහෙම. දැන් විතුන් වහන්සේ නම තමන්ගේ මහානකමට දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. බණ කියන්න දක්ෂ වෙන්න ඕනේ, වත් පිළිවෙත් කරන්න දක්ෂ වෙන්න ඕනේ, සිල්පුණ පුරන්න හැම දෙයකම ප්‍රියශීලීව කතා කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. ඒ පැවිද්දාට අවශ්‍ය දේවල්. අනිත් දේවල් නෙවෙයි. අන්‍යෝමේ ආකප්පු. එහෙමයි. පැවිද්දාට අවශ්‍ය ඒ ආකල්ප සම්පත්තිය ඒ අවශ්‍ය කරන වපසරේ සම්බන්ධ එයා දක්ෂ වෙන්න ඕනේ. ඒ ಗುಣ පුරන්න උත්සාහය තියෙන්න ඕන. තියෙන්න ඕන. මූලිකව. ඒක දක්ෂ භාවයක් තියෙනවා. අපි ගිහියෙක් ගත්තාම දැන් ගිහියෙක් නම් ශ්‍රාවණක් අපි පුංචිම රැකියාව ඉඳලා ගත්තත් අපි හිතමු කෙනෙක් මේ අතුපතු ගන්න කෙනෙක්. එහෙම. ඉතින් ඒකත් ඇත්තටම මේ අපේ රටේ තමයි දැන් අපි දන්න විදිහට මේ වෘත්තියෙන්ට එක එක විදිහේ තැන් දීලා තියෙන්නේ. නමුත් ශ්‍රාවණහන්ස මේ අපි හිතමු දක්ෂ කෙනෙක් හොඳට දක්ෂ මේ අතුපතු ගන්න නැත්නම් මේ සුද්ධ පවිත්‍ර කරන ඒ කටයුතු කරනවා. එහෙම. එයා ඒ කටයුත්තට හරියම දක්ෂ නම් බලන්න දැන් ඕනම තැනක වැඩ කරනකොට එයාගේ පිටින් යන්න හදනවා නම් ඒ ගෙදර ඉන්න ස්වාමියා එයාට වැඩිපුර ගාණක් දීලා ආයෙ තියාගන්න. එහෙම. ඒකට හේතුව තමයි එයාගේ දක්ෂකම. දක්ෂකම. එහෙමනම් දැන් අපි ගත්තොත් දැන් වෛද්‍යවරු බලන්න. සමහර වෙද මහත්වරු ඉන්නවා. දැන් අපේ මිනිස්සු මේ අගනගරේ ඉඳලා ඒ වෛද්‍යවරු හොයාගෙන ඈත ගම්වලට යනවා. එහෙම. ඊළඟට වෛද්‍යවරයාගෙන් දැනුමත් අහලා, පොලිමේත් ඉඳලා එහෙමනේ වෙන්නේ. එහෙමයි. එතකොට බලන්න ස්වාමීනාට ඉතින් එක රැයක්ම ගත කරලා උන් බෙහෙත් ටික අරන් එනවා. ඇයි? ඒ මිනිස්යාගේ තියෙන දක්ෂකම්. එහෙම. එහෙනම් අපි කරන වෘත්තිය මොකක් වුණත් අධ්‍යාපනයේ ආධාරණ දරුවෙක් වුණත් අනිවාර්යයෙන්ම තමන්ගේ වෘත්තියට දක්ෂ වෙන්න ඕනේ. එහෙම. ඒ උත්තාන සම්පදාවේ ඇතුළේ තියෙන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා දක්ෂකම වගේම කම්මැලි නැති වෙන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් සමහරුන්ට දක්ෂකම උපරිම තියෙනවා. සමහරුන්ට මේ තමන්ගේ දක්ෂකම ගැන කිසි වැටහීමක් සහජ හැකියාවන් තියෙනවා. නමුත් ඒවා උපමට්ටම් කර ගැනීමට උවමනාව නැහැ. උවමනාවක් නැහැ කියන්නේ කම්මැලිකම තියෙනවා. එහෙමයි. දැන් සමහරු ඉන්නවා දැන් උදාහරණයක් ඇදින්නේ කාටත් තේරෙන්නම කතා කරන නිසා දැන් අපේ ස්ථානයේ ධර්මශාලාවේ අර ටයිල් ඇතුළුවා. ටයිල් දැල්ලුවා. ඒ ටයිල් අලනකොට මේ ටයිල් බාසුන්නේ නැහැ. නිකන් හිතා ගන්න බෑ මැෂින් එකක් වගේ ඉක්මනින් ඉක්මනින් අතුරගෙන යනවා. එහෙම. ඊළඟට යාර කාසියක් දාලා මෙහෙම මේ ඒ ටයිල් එකේ යවුවාම කාසිය පෙරලෙන්නේ නැතුව එහා කෙළවරටම යනවා. ඒ තරම් මේ ලෙවල් එකට ටයිල් අල්ලනවා. එහෙම. තාම දක්ෂයි. එහෙම. හැබැයි මේ මිනිස්සයා දවසක් වැඩ කරොත් දවස් දෙකක් ගෙදර. එහෙම. එතකොට සමහර වෙලාවට ඒ එයාට දුරකථනයේ කතා කරාට එයා පිළිතුරු දෙන්නේ නැහැ. යාගේ බිරිඳගේ අංකයන් ඉල්ලගෙන තමයි අන්තිමට දැන් ටයිල් අල්ලලා ඉවරද අපහන්නේ. එතකොට එතකොට සාමාන්‍යයෙන් බලන්න එයා දක්ෂ වෙන්න ඕන. එහෙමයි. තමන් කරන වෘත්තියක් මොකක් වුණත් ඒ පිළිබඳව දක්ෂ වෙන්න ඕන. ඒ වගේම කම්මැලි නැති වෙන්න ඕන. එහෙමයි. හැබැයි දැන් හොඳට තේරුම් ගන්න ඕන දක්ෂකම විතරක් තිබිලා බෑ. අනිවාර්යෙන්ම කම්මැලි නැති වෙන්නත් ඕනේ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ තුන්වෙනි කාරණේ අපි ටිකක් පළල්ව සාකච්ඡා කරමු. දැන් කෙටියෙන් කිව්වොත් අනිවාර්යයෙන්ම තමන් කරන වෘත්තියට අනුව තමන් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න ඕනේ. එහෙම. දැන් අපි හිතමු මේ පරීක්ෂණ කියන අපි රිසර්ච් කරනවා කියලා කියනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් තමන් කරන වෘත්තිය. දැන් ගුරුවරයෙක් නම් උදේට ඉස්කෝලේට යනවා, හවසට ගෙදරට එනවා. අවුරුදු 30ක් 35ක් ඔය විදිහටම වැඩ කරත් කිසි දිනුවක් නැහැනේ. එහෙමනම් එයාගේ වෘත්තිය අනුව එයා පොතක් ලියලා වෙළඳපොළට දාන්න ඕන. එහෙම. ඊළඟට ළමයින්ට උගන්වන නවීන ක්‍රමයක් උපකාරක පන්ති මොකක් හරි අමුතු දෙයක්. අලුත් දැනුම් සොයා යන්න ඕන. අලුත් දැනුම් සොයා යන්න ඕන මොන හරි ඒ තමන් කරන වෘත්තිය අනුව පරීක්ෂණ කරන්න ඕන. එහෙමයි. දැන් එතකොට බලන්න ඕනම දෙයක් අපි හිතමු ව්‍යාපාරයක් වුණත් ඒ ව්‍යාපාරය තුළ යා ඉඳගෙන බොහොම ඥානවන්තව පරීක්ෂණ කරන්න ඕන. ආයෝජන කරලා බලන්න පුළුවන්. බලන්න පුළුවන් නේද අපි කතා කරොත් ඇත්තටම ඒක කතා කරලාට ප්‍රශ්නයක් නෑ. දැන් නවලෝක මුදලාලේ. එහෙම. දැන් නවලෝක මුදලාලේ දැන් අපි අහලා තියෙන මම ඒ පොත කියවුවා. දැන් ඒක තියෙනවා. එතුමා බොහොම සුළු මුදලක් අරගෙන කොළඹට ඇවිල්ලා තියෙනවා. එතුමා මුලින්ම තේ කඩයක් දැම්මා. එහෙම. තේ කඩයක් දාලා දැන් ඒක මුදල දිනු වුණා. දිනු වෙනකොට එතුමා හිතුවනම් අපෝ මට මේ මීට වඩා ඕනේ නැහැ කියලා හිතුවනම් අද නවලෝකයක් ගැන කතා කරන්නේ නැහැ. එහෙම. එතුමා පරීක්ෂණ කරා. එක එක ව්‍යාපාර වලට එතුමා පරීක්ෂණ කළ බැලුවා. එතකොට එතුමාට තේරුණා මුලින් පටන් ගත්ත ව්‍යාපාර වලට වඩා පරීක්ෂණ කරනකොට අහුවෙච්ච ව්‍යාපාර ඊට වඩා ලාභදායකයි. එහෙමයි. ඒ විදිහට තමන් කරන වෘත්තිය පිළිබඳව නිතර නිතර පරීක්ෂණ කරන්න ඕන. මේ උත්තාන සම්පදාවේ ඇතුලේ තියෙන කාරණා. කාරණා. එහෙම. අවසාන කාරණේ තමයි හොඳ කලමනාකාරීත්වයක් තියෙන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ උත්සාහය කියලා නිකම්ම කිසිම මොලයක් නැතුව නිකම්ම අතපයේ හයියට කොටාගෙන කොටාගෙන ගියාට ඒක ඇති දෙයක් නැහැ. අපි සිඟුරක් වුණත් කිසි පිළිවෙලක් නැහැ, හිතන්නේ නැහැ. ඔහේ එහෙම කළා කියලා දිනුවක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ තියෙන කාරණා ටික ඔක්කොම තියෙන්න ඕන. තමන් කරන වෘත්තිය පිළිබඳව දක්ෂ වෙන්න ඕන, කම්මැලි නැති වෙන්න ඕන, පරීක්ෂණ කරන්න ඕන, මනා කලමනාකාරීත්වයක් තියෙන්න ඕන. එහෙම අපහන. එතකොට දැන් අපි දැකලා තියෙන සමාජයේ සමහරු කොච්චර උත්සාහ කළත් ආර්ථික වශයෙන් භෞතික වශයෙන් එහෙම දියුණුවක් සලස ගන්න බැරි ආකාර තියෙනවා මේ එච්චර උත්සාහයක් නැතුවත් සමහර උදවිය භෞතික වශයෙන් මූල්‍යමය වශයෙන් අපි හඳුරන්නේ දියුණු වෙලා ව්‍යාපාර දියුණු කරගෙන ඉන්න අවස්ථා තියෙන සමහරු බොහෝම වෙහෙසෙනවා දිවාර නිදි වරාගෙන කැප වෙලා වැඩ කරනවා නමුත් එහෙම ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරික දියුණුව ඇති නොවන අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන්නේ හේතුව මොකද්ද? ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකට නම් ප්‍රධාන හේතුව උබ්බේචගත පුණ්‍යතාවයක් තියෙන්න ඕන. එහෙම. පෙර පින අත්‍යවශ්‍යයි. එහෙම. දැන් සමහරු උත්සාහයෙන් ජීවත් වෙනවා, සමහරු පිනෙන් ජීවත් වෙනවා. එහෙම. සමහරු උත්සාහයයි පිනයි දෙකෙන්ම ජීවත් වෙනවා. එහෙම. ඔය විදිහට සාමනහක වර්ගීකරණය කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඇත්තට සමහරු කොච්චර මහන්සි ගත්තත් සමහරලාට ස්වාමීනාට කියන විදිහට එහෙම ආර්ථික උත්පාදනයක් නැහැ. නමුත් සමහරුන්ට බොහොම අත ගහන වැඩේ සාර්ථකයි. එහෙම. බොහොම සුළු උත්සාහයකින් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබන්න එයාට හැකියාවක් තියෙනවා. ඒකට ඇත්තටම මේ තථාගත ධර්මය කියලා කියන්නේ හේතුඵලවාදයක්. හේතුවක් නිසා තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙමනම් කෙනෙක් උත්සාහවන්ත වෙලා මහන්සි වෙලා මහන්සි වෙලා එයාට බොහොම සුළු දෙයක් ලැබෙන්නත් කෙනෙක් උත්සාහයක් නැතුව ඉබේටම වාගේ පුංචි දේවල් වලින් විශාල ප්‍රතිලාභ ලබනවත් අනිවාර්යයෙන්ම පෙර කරන ලද කර්ම ශක්තියත් බලපානවා. කර්ම ශක්තිය අනිවාර්යයෙන්ම බලපානවා. අපි හන්නේ මෙහෙම වෙන්න බැරිද? කර්ම ශක්තිය ලෙසින් පැහැදිලිවම බලපානවා වගේ දැන් උත්සාහය තියෙන්නේ අවශ්‍ය දෙයට නෙවෙයි. ඒ කියන්නේ Taman උත්සාහ කළ යුතු විෂය පිළිබඳව එයාට දැනුමක් නැහැ. එයාගේ දක්ෂතාවය තියෙන එක පැත්තකට. නමුත් එයා උත්සාහ කරන්නේ වෙන පැත්තකට. දැන් උදාහරණයකට ගත්තොත් එයාට දක්ෂතාවය තියෙන සීනි විකුණන්න. නමුත් එයා තේකොළ විකුණන්න හදන්නේ. අන්න ඒ වගේ සමහර වෙලාවට එක විෂයක් පිළිබඳව එයාට දැනුම තියෙනවා. ඒ දැන් උදාහරණයකට ගත්තොත් සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපි හැමෝම දැන් මේ ඉගෙන ගන්න ළමයි ගත්තාම ඔය O level A levels කරන සමහරු විශේෂයෙන් මේ levels කරනකොට O level හොඳට පාස් වෙන ළමයි ඉන්නවා. ඒ 7 8 ගන්න ළමයි ඉන්න හැබැයි A levels fail වෙනවා සමහර වෙලාවට මේ ඒ උසස් පෙළ විභාගය අසාර්ථක කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වෙන්න හේතුව සමහර වෙලට දැන් කලා විෂයට දක්ෂ ළමයා වෙනත් ගණිත විෂයක් ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් විද්‍යා විෂයක් ඉගෙන ගන්නවා. ඉතින් ඒකට කොච්චර උත්සාහ කළත් ඒක එහාට හරියන්නේ නැහැ. එතකොට උත්සාහ කිරීමේදී අපි හඳුනන තමන්ගේ ශක්්‍යතාවය, තමන්ගේ දක්ෂතාවය පිළිබඳව තමන්ට යම්කිසි වටහීමක් තියෙන්න ඕන නේද? නොගැලපෙන දේවල් වලට උත්සාහ කළ සියල්ල ලබා ගන්න පුළුවන් අපිට. අත්‍තරම් ස්වාමීන් වහන්සේ ඒක ඉතාම හොඳ වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි අර තුන්වෙනි කාරණේ හැටියට කියවනේ සාංශ පරීක්ෂණ කරන්න ඕනේ කියලා. එහෙමයි. ඒ ඇත්තටම පරීක්ෂණ කරන්න ඕන සාමහස් කියපු දෙයම තමයි දැන් ගුරුවරේ මේ ඉදිකිරීම් ශාස්ත්‍රය පිළිබඳව පරීක්ෂණ කරාට වැඩක් නැහැ. එහෙමයි. අපි හිතමු එයාගේ ගෙදර වැඩක් කරගන්න එහෙම යම් කිසි දැනුමක් තියෙන එක හොඳයි. නමුත් වෘත්තමය වශයෙන් ගුරුවරයා එයා දක්ෂ වෙන්න ඕන එයාගේ වෘත්ති හා සම්බන්ධව කාරණා වලට. ඊළඟට ඉගෙන ගන්න දරුවෙක් ගත්තාම ඒක දෙමව්පියොත් ඇත්තට මේ දරුවාට ඒකට උපකාර කරන්න ඕන. දෙමව්පියොත් පැහැදිලිවම මේ දරුවාගේ තියෙන දක්ෂතාවය හොඳට හඳුනාගෙන ඒ පැත්තටම ඒ ළමයි යවන්න පුරුදු වෙන්නට ඕනේ. සමහර වෙලාවට මේ දැන් අපේ රටවල් වල අර ගතානුගතිකව දැන් එකම වෘත්තියක් දැන් අපි වගාවක් වුණත් එහෙමයි සාමාන්‍යයෙන් දැන් ඇත්තටම මම දන්න වගා කරන පළාත්වල කිසිම කල්පනාවක් නැහැ. දැන් කවුරු හරි බොන්චි හැදුවොත් මුළු පලාතේම බොන්චි හදනවා. එහෙම. එතකොට දැන් ඇත්තටම අර මිල දැක්සහම අර ඔක්කොටම ඒකෙන් පාඩුවක්. පාඩුවක්. ඒකෙන් සාමාන්‍ය ගොවියෙක් දක්ෂ වෙලා හැම දෙයකින්ම ටික ටික හදනවා. එහෙම. එතකොට සාමාන්‍යයෙන් එක දෙයක් මිල දැස්සත් තව දෙයකින් කල්ලන්න පුළුවන්. එහෙම. ඒ වගේ අපේ රටේ හැබැයි මේ ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. මොකද එහෙම හිතන්නේ දැන් අධ්‍යාපන හදාරන ළමෙක් වුණත් අම්මලා කියන්නේ නැහැ ඔයා මේක කරන්න ඕන. එහෙම. ඉතින් ළමයා දැන් කලා විෂයට දක්ෂ නම් නමුත් ඒකට යොමු කරන්නේ නැහැ මොකක් හරි බලපෑමකින් මේක කරන්න කියලා ළමයාට බැරි දෙයක් පටවනවා. දැන් අපි හඳුනන්නේ අපේ මහබෝසත් චරිතය දිහා බැලුවාම සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීමේදී උත්සාහ කළානේ අප්‍රමාණව. හැබැයි ඒ උත්සාහය නිසි මගෙහි යෙදවූ උත්සාහයක් නෙවෙයිනේ. ඒ හින්දානේ අදාළ ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණේ. ඒ නිසා උත්සාහය උනත් තමන්ගේ දක්ෂතාවය සහ ඉලක්කය හොඳට වටහාගෙන කළ යුතු වෙනවා නේද අධ්‍යාන. හැදිරියම ස්වාමීන් වහන්සේ නිකන් ආවට ගියාට ඔහේ දැන් කවුරු හරි උත්සාහවන්ත වෙනවා බලාගෙන ඉඳලා නිකන් මාත් මහන්සි වෙන්න ඕනේ. ඒ විදිහට කිසිම අරමුණක් නැතුව උත්සාහවන්ත වීමෙන් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම අපේ හාමුදුරුවෝ මේ බොහොම ලස්සනට මතක් කළා මේ බෝංචි ඉන්දුවත් හැමතැනම බෝංචි තමයි පලාතින් ඉඳන්නේ කියන එක. මට මතක් වෙනවා අපි හඳුරන්නේ එක කතාවක් මේ ඒ කතාවේ තියෙනවා ඒ වගේම නිර්මාණශීලීව හිතන්න පුරුදු වෙච්ච පිරිසක් දවසක් එක මිනිහෙක් හිතවලු අලුතින් ලෝකෙට යමක් හදන්න ඕන කියලා. එහෙම හිතලා එයා සපත්තු දෙකක් හැදුවලු අපේ අහන. ඒ කාලේ සපත්තු නැතුව ඇති. ඒක ඒක අලුත් වෙලා තියෙන. ඒ නිසා සපත්තු දෙක හැදුවා. දැන් සපත්තු දෙකට ඉංග්‍රීසියෙන් shoes කියනවනේ දැන් shoes දෙක දාගෙන මම ඇවිදිනවා. තවත් නිර්මාණශීලී මිනිසෙක් හිටියා. දැන් අපේ මිනිසෙක් නම් කරන්නේ තවත් එයාත් සපතු දෙකක් හදන එකනේ. නමුත් මේ නිර්මාණශීලී මිනිසයා කල්පනා කළා ෂා හරි අපූර්ව නිර්මාණයක් නේ. මේකට මට යමක් අලුතින් එකතු කරන්න පුළුවන් නම් කියලා එයා කල්පනා කළා. එහෙම කල්පනා කරලා බැලුවා ෂූස් දෙක දාන්න කලින් කකුල් දෙකට දාන්න පුළුවන් කියලා හදන්න ඕන කියලා. එයා මේස් දෙකක් ඇදුවලා පෙරන්නේ. දැන් මිනිස්සු මේස් දාලා තමයි ෂූස් දාන්නේ. ඊට පස්සේ ආපහු ටිකක් කාලයක් යනකොට තව මිනිසෙකුට නිර්මාණශීලී මිනිසෙක්ට මේ ෂූස් දෙක දැක්කහම එයාට මේක මුල් කරගෙන මටත් යමක් හදන්න පුළුවන් නම් අලුතෙන් එහෙම කියලා කල්පනා කරන එයා දැක්ක මේ ෂූස් එක ටික බුරුල් කියලා. ඒ නිසා එයා බුරුල නැති කරන්න පුළුවන් ලේස් එකක් හැදුවලු. දැන් මේස් දාලා ෂූස් දාලා ලේස් වලින් ගැට ගහගෙන යන්නේ. ඊට පස්සේ තව එක්කෙනෙක් අපි හාඳුරන්නේ ආපහු බලාගෙන හිටිය එක දිහා. බලාගෙන ඉන්නකොට මේ ෂූස් දෙක පාවිච්චි කරන්න කරන්න කිලිටි වෙනවා. ඒ නිසා හැමදාම කිලිටුණා විශ් කරන්න බෑනේ. ඒ නිසා ආපහු මේක හොඳට පවත්වාගෙන යන්න පුළුවන් කියලා පොලිස් එකක් හැදුවා. දැන් ඔන්න මේ දාලා සූස් දාලා ලේස් වලින් ගැට ගාලා පොලිස් කරගෙන යනවා පහන්නේ. ඉතින් මේව තැන් තැන් වල තියෙනවා. මේව තියෙනකොට තවත් නිර්මාණශීලී මිනිසෙකුට කල්පනා වුණා මාත් අලුතෙන් යමක් හදන්න ඕන කියලා. එයා හැදුවා පහන මේ ඔක්කොම දාන්න පුළුවන් කේස් එකක්. දැන් බලන්න එක සපත්තු දෙකක් නිසා එහෙම නැත්නම් එක මිනිසෙක කකුල් දෙකක් නිසා පස් දෙනෙක් ජීවන වෘත්තින් ආරම්භ කළ අලුත් විදියට නිර්මාණ. අපේ අය කවුරු හරි කෙනෙක් මදුරු කොයිල් එකක් හැදුවොත් අනිත් එකන හදන්නේ මදුරු කොයිල් එකක්. හදලා කියන ඒකට වැඩිය මේක දිගයි මහතයි ඒක ගන්න එපා මේක ගන්න. ඉදි කට්ටක් හැදුවත් කියන්නේ ඒකට වැඩිය දිගයි මේක හයයි කල්පවතින ඒක ගන්න එපා මේක ගන්න. මෙන්න මේ තරගකාරීත්වයේ නිසාම මේ ඉරිසියාව නිසාම සමහර වෙලාවට අපි එක තැනම පල් වෙලා යන જાතියක් බවට පත් වෙලා තියෙනවා. අපි හන්නේ උත්හාන සම්පදාව තුළ අපි හඳුරු කියපු විදිහට අලුත් අලුත් විශේෂේශ්‍රවල මේ පරිේශන කිරීම තුළ අලුත් මන්මාවත් සොයා ගැනීම කෙනෙකුගේ දියුණුවට ඒකාන්තයෙන්ම උපකාර වෙනවා නේද? එතකොට ඒට උත්තේජනයක් දෙන්න අපේ හාමුදුරුවෝ අලුත් විෂයන් පිළිබඳව සොයා යන්න කියලා අපේ ජනතාවට මතක් කළොත් මම හිතනවා ඒක ලොකු අවවාදයක් වෙයි. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපිට මේ මෙලව මේ දිනුව පිළිබඳව කතා කරනකොට කාංශකින් අර සාමාන්‍ය ධර්මයට ටිකක් ප්‍රවේශ නැති විච්ච කෙනෙකුට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නේ දැන් අපි මේ බොහෝ දෙනාට තේරෙන ආකාරයෙන් කියන්නේ. එහෙමයි. එතකොට ශ්‍රාවණහත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් ඇති වෙනවා. මොකද දැන් බොහෝ දෙනා හිතන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පමණයි භාගතුන් වහන්සේ දේශනා කළේ කියලා. නමුත් මේක මේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. මෙලව ආර්ථික උත්පාදනයේ පිළිබඳ ඇත්තටම මේ මේක එන්න එන්න නවීන වෙන ක්‍රමවේදයක්. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු බොහෝ ගිහි අය අපි මේ කාමභෝගී ගිහියෝ. ඒ නිසා අපේ මෙලෝ ජීවිතය සාර්ථක කරගන්න උපදෙස් දෙන්න කියලා එහෙම ඉල්ලීම් කරලා තියෙනවා නේද? ඉල්ලීම් කරලා තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් දැන් ඔය පරීක්ෂණ කිරීම සම්බන්ධව කතා කරපු එක ඒක ඇත්තටම මේ උත්තාන සම්පදාය ඇතුලේ මම දකින විශේෂිතම දේ තමයි පරීක්ෂණ කිරීම. එහෙමයි. මොකද එක තැනක ඉන්න කෙනෙකුට කවදාකවත් මම හිතන්නේ අද කාලේ පැවිද්දෙකුටවත් දැන් ඔහේ තමන්ගේ ගතානුගතව ඉගෙනගෙන පැත්තකට වෙලා ඉන්න කෙනෙකුට මං හිතන්නේ ශ්‍රාවින් වහන්සේ නමකට වුණත් ඒ ලොකු සාසනික සේවයක් කරන්න අමාරුයි. එහෙම. දැන් උන්වහන්සේ වුණත් දැනගන්න උණු කොහොමද මම මේ ධර්මයේ ලබා දෙන්නේ? මම මොන ක්‍රමයකද මේ ශ්‍රාවකයන්ට මේ ඔළුවලට යන්නේ? ඒ විදිහට ස්වාමීන් වහන්සේ නමක් වුණත් මේ පරීක්ෂණ නිතර නිතර කරන්න ඕනේ. එහෙම. මේ පරීක්ෂණ කරන්නේ නැතුව නම් මොනම අවස්ථාවකවත් මේ දියුණුවක් ළඟා කරගන්න බෑ. හැබැයි සමහරුන්ගේ චරිතයක් තියෙනවා මම ඒකත් පොඩ්ඩක් කියන්න ඕනේ අර. පරීක්ෂණ කිව්වහම ඒකම කර කර ඉන්නවා. එහෙම. සමහර වෙලාවට මේ අනිත් පැත්ත ඔක්කොම කඩා වැටිලා ඉතින් මේ නිකම් සාමාන්‍ය තේරුමක් නැතුව හැමදාම පරීක්ෂණ. එහෙම. පරීක්ෂණ විතරයි. <laughs> එහෙම එහෙම කළා හරියන්නේ නැහැ. මොකද දැන් අර ඕනම දෙයක ස්වාමීන් වහන්සේ මේ අන්තයට යන්නත් හොඳ නැහැ. එහෙම. දැන් අන්තයට ගියාම දැන් අර මට මතක් වුණා අපේ ශ්‍රාවණාංශයේ මේ ලස්සන කතාවක් කියපු නිසා දැන් අර පාලි පාඨ මන්ත්‍රී අපි පුංචි කාලේ ඉගෙන ගත්ත පොතක තිබුණ කතාවක් මේ ඒක හරිය වටිනවා දැන් හැම දෙයකම අන්තයට ගියාම ඉතින් ලොකු විනාශයකුත් වෙනවා එහෙම යාළුවෝ හතර දෙනෙක් ඉන්න එක්කෙනෙක් බොහොම මේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ වෙද මහත්මිය එහෙම එයා ඒ පිළිබඳව පුදුම අන්තිකට ගිය කෙනෙක් අනිත් එක්කෙනා සංගීතඥය. එයා සංගීත කොතනට ගියත් එයාට වතුර කඩක් වතුර ටිකක් පහළට වැන්නකොටත් එයා එකෙන් සංගීත ආස්වාදයක් තමයි ලබන්නේ. ඊළඟට තව එක්කෙනෙක් හිටියා දෛවඥය. එයා බොහොම මේ දෛවඥ පැත්ත පිළිබඳව එයා හොඳට දන්නවා. ඊළඟට ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් හිටියා එයා හැම එකටම තර්ක කරනවා. එයාගේ ස්වභාවය තමයි නිතරම තර්ක කරනවා. ඉතින් දැන් මේ හතර දෙනා එකතු වෙලා දවසක් ගමනක් ගියා. ගමනක් ගියාම දැන් මේගොල්ලන්ට ආහාර නැහැ. ආහාර පිසා ගන්න එක්කෙනෙක් කාල් ටිකක් හොයාගත්තා. සංගීතඥයාට කිව්වා ඔයා බත උයන්. දැන් මෙයා බත දැන් ලිපේ තියලා දැන් අර කාල් ටික උතරනකොට දැන් මෙයාට මේක සංගීතයක් වුණා. මෙයා මොකද කරේ අර මුට්ටියට එහෙන් මෙහෙන් තට්ටු දාන්න කියන මුට්ටිය බිමට වැටුණා. අර මොකද ඒ ඒකේ අන්තයට ගියා. ඊළඟට දැන් මේ බත් කන්න කොළ එක කොළ කඩා ගන්න එක්කෙනෙක් නැග්ගා මේ කැඳ ගහකට. හැබැයි කැඳ ගහන්න නැග්ගේ නැකතක් බලලා. දෛවත් ඥාන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කැඳ ගහෙන් බලින්න නැකතක් නැහැ. <laughs> ඒ මිනිස්සයා ගහවුද? <laughs> අර බලන්න මේ හැම දෙයකම අන්තිකට ගියාම තියෙන ප්‍රශ්න. ඊළඟට දැන් වෛද්‍ය ආචාර්යතුමා තමයි එළවලු හොයන්නේ. එතුමා පොළට ගිහලා ගන්න ගන්න එක මේක දෙමට හොඳ නැහැ. මේක පිටත හොඳ නැහැ. අන්තිමට එයා හිස් ඇති ආවා. එළවලු නැතුව ආවා. ඊළඟට මේ බතට දාන්න ගෙතෙල් ටිකක් හොයාගන්න ගිය අර තර්ක කරන මනුස්සයා දැන් ගොට්ටකට හම්බුණා ගෙතෙල් ටික. එයා කල්පනා කරනවා මේ ගොට්ට නිසා ගෙතෙල් ටික තියනවාද? නැත්තම් මේ ගෙතෙල් ටික නිසා ගොට්ට තියනවාද? එහෙමයි. දැන් මේ හැම එකටම තර්ක. දැන් මේක දැන් මහා හිතට කරදරයක් මෙයා මොකෝ. ඒ තර්කෙන් මොකද්ද වෙන්නේ කියලා බලන්න අනිත් පැත්ත හැරෙව්වා. එතකොට විතෙල් ටික බිමට වැටුණා. ඒ වගේ දැන් මේ පරීක්ෂණ කරන්න ඕන. දැන් මොකද මම මෙහෙම කියන්න හේතුව මට පොඩි අත්දැකීමකුත් තියෙනවා. සමහර අම්මලා තාත්තලා කියන මේ ළමයින්ගේ වැඩේ මේ අම්මා පොඩ්ඩක් ඉන්නකෝ මම මේක තාම මේ කරගෙන බලාගෙන යනවා. ඉතින් මොකක් හරි දෙයක් එහෙම නෙවෙයි. ප්‍රතිඵලයකුත් තේන්න ඕන. ප්‍රතිඵලයක් පේන්නේ නැතුව හැමදාම නිකන් පරීක්ෂණ කර කර කර කාලේ නාස්ති කරගන්නවා කියන්නේ ඒකත් හරි අපරාධයක්. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ තමන් යම් කිසි දිනුවක් අඩිතාලමක් හදාගෙන ඒ හා සම්බන්ධව නිතර නිතර පරීක්ෂණ කරමින් ඕනම වෘත්තියක ඇත්තරම දැන් ඔය ඉදිකිරීම් ශාස්ත්‍රයේ දැන් පැරණි බාසුන් නැහැලා හිතන විදිහට නේද අපි අලුත් බාසුන් නැහැලා ඉස්සර පැරණි බාසුන් නැහැලා මේ ඔය විදිහට ගොඩාක් අමාරුවෙන් කරපු දේවල් දැන් මේගොල්ලෝ බොහොම ශනිකව කරනවා. මොකද පරීක්ෂණ කරලා ඒගොල්ලෝ හොයාගන්නවා. ඊළඟට වගාවෙදිත් එහෙමයි. ඒ වගේ හැම දෙයකම මේ පරීක්ෂණ කිරීම තුළින් ලොකු ලොකු දේවල් නවීන ක්‍රම හොයාගන්න පුළුවන්. ඒක ඉතාම වටිනවා. හැබැයි මේකේ අන්තයට යන්න එපා කියලාත් අපි මේ වෙලාවේ විශේෂයෙන් එහෙමයි මතක් කරනවා. අපි හන්නේ දැන් මමත් මේ අතරේම පොඩි පරීක්ෂණයක් කර කර හිටියේ. මේ යන විදිහට අපිට මේ මෙලෝ පරලෝ දෙලොවම දිනුවට හේතු වෙන කාරණා ටික කියන්න බැරි වෙයි කියන එක වෙලාව දිහා බලන පරීක්ෂණයෙන් මම තේරුම් ගත්තා. ඒ නිසා අපි හන්නේ අපි මෙලොව ජීවිතයට බලපාන කාරණා ටික විතරක් අදට සාකච්ඡා කිරීම අරමුණු කරගමු. විශේෂයෙන්ම අපි හන්නේ දැන් මේ උත්හාන සම්පදාව කියන කාරණාව යටතේ අර සම්‍යක් ප්‍රධාන වීරය පිළිබඳව ගත්තොත් අපි හඳුරන්නේ මූලිකව අපි දන්නවනේ සතර සම්‍යක් ප්‍රධාන වීරයක් තියෙනවනේ. සංවර ප්‍රධාන, භාවනා ප්‍රධාන ඊළඟට පහන ප්‍රධාන අනුරක්කන ප්‍රධාන වශයෙන් දැන් සංවර ප්‍රධාන කියලා කියන්නේ අපි හන්නේ මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම සඳහා කරන ලබන වෑයම. ඒ වගේම පහන ප්‍රධාන කියලා කියන්නේ අපේ හිතේ තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කරන ලබන වෑයම. ඒ වගේම භාවනා ප්‍රධාන කියලා කියන්නේ අපි කුසලයේ පැත්ත දියුණු කර ගැනීම සඳහා දක්වන වෑයම. අනුරක්ෂණ ප්‍රධාන කියලා කියන්නේ ආයාසයෙන් අමාරුවෙන් ඇති කරගත කුසලය පිරිහෙන්නට නොදී දිගින් දිගට පවත්වාගෙන යන්නට දරනු ලබන වෑයම. මෙන්න මේ කියන වෑයම් හතරත් අපිට අපේ හඳුරන්නේ ලෞකික ජීවිතයටත් ගලප ගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිට ලෞකික පැත්තටත් ඔය කියන වෑයම ගලප ගන්න පුළුවන්. පුළුවන්. එහෙම. දැන් මොකද දැන් ඔකට කියන්නේ අත්‍තරම ප්‍රත්‍යක්ෂණය කියලානේ. එහෙමයි. දැන් අපි ලෞකික දිනුවක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඔය විදිහට ශාමින්හස නුවණින් හොඳට මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ දැන් දැන් ශාමින්හස සම්මප්පදාන පැත්ත කියලා මම මේ කියන්නේ ටිකක් ඊට වඩා වෙනස්. එයා එතකොට දැන් ඔය කියන උත්සාහයටත් ඒකට ප්‍රත්‍යක්ෂණයක් අවශ්‍යයිනේ. එහෙමයි. එතකොට ශාමින්හස දැන් කෙනෙක් යම් කිසි කටයුත්තක් කරන්න කලින් ඒ පිළිබඳව ඔය විදිහට ප්‍රත්‍යක්ෂණය යෙදෙනවා නම් උත්සාහයත් එක්ක මොකද උත්සාහය නැතුව එහෙම ප්‍රත්‍යක්ෂණයක යෙදෙන්නත් බෑ. එහෙම. එතකොට යම් කිසි කෙනෙක් තමන් කරන දේ පිළිබඳව මම මේ දේ කිරීමෙන් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මේ ආදී වශයෙන් ඒ හොඳට කල්පනාකාරීව මොකද අකුසල ධර්ම සිද්ධ වෙන්නේ නැති වෙන්න කුසල ධර්ම සිද්ධ කර සිද්ධ වීමත් එක්ක නිෂ්පාදනයක් ළඟා කරගන්න එයාගේ ප්‍රත්‍යක්ෂල ඒ වීර්ය හරිම අවශ්‍යයි. මොකද ඒක ලෝකෝත්තර පැත්තට විතරක් නෙවෙයි. ලෝකෝත්තර පැත්තේ පැහැදිලිවම තියෙන සම්නප්පදානවල අකුසල යටපත් කරන්න තියෙන උත්සාහය කුසල් ඉස්මදවා ගන්න තියෙන උත්සාහය. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ ලෞකික දිනුවේදී ලෞකික දිනුව ඇති කරගන්න උත්සාහයක් තියෙනවා. ඒ වගේම පරිහානිය දොරටු වහගන්න උත්සාහයක් තියෙනවා. එහෙම. අපි හන්නේ දැන් මෙහෙම දැන් කවුරු හරි කෙනෙක් ධනෝත්පාදනයේ යෙදෙනවා, සල්ලි හම්බ කිරීමේ යෙදෙනවා. හැබැයි ඒ අතරම යාම දුස්සීලකම් කරනවා. ඒතකොට දුස්සීලකම් කර කර සල්ලි හම්බ කරද්දී අර හම්බ කරන ධනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනව නේද? එතකොට එයාට අර සංවර ප්‍රධානය තියෙනවනම් එතකොට එයා මේ හම්බ කරන දේවල් එයාට තව වැඩි දියුණු කරගැනීමේ හැකියාවක් තියෙනව නේද? ඔව් පැහැදිලිවම සානන්ත දැන් ඇත්තටම බොහෝ දෙනා දැන් මේ ධර්ම සාකච්ඡා කරන බොහෝ අය හිතන්න පුළුවන් අර බොහෝ ක්ෂණිකව හිතන අයත් ගොඩක් ඉන්නවනේ. එහෙම. යහවල්ලු අත්තර දුස්සීලකම් කරනවා කිසි පරිහානියක් නැහැ. හොඳට ඉන්නේ. එහෙම. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් අපි මූලික වශයෙන් හිතන්න ඕන දැන් මේ සත්‍ය මේ බණහන ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඒ වගේම අපි හැමෝම ගත්තාම මේ ශක්තිය අපට ශක්තියක් වගේ පැහැදිලි. ඒ ශක්තිය තමයි අපි මොනතරම් බලාපොරොත්තු තිබුණත් ඊළඟට මොනතරම් අපේ ප්‍රාර්ථනා තිබුණත් ඒ වගේම මොන විදිහේ අදහස් තිබුණත් ස්වාමීන් වහන්සේ අපිට මේ හැම දෙයක්ම උපරිම වශයෙන් කරන්න හම් වෙන්නේ දවස් 30000යි. එහෙනම් ඒක කාටවත් මේ මහා ආර්ථික මහා විද්‍යාඥයෙක් හිටියත් නැත්නම් ආර්ථිකය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබිච්ච කෙනෙක් හිටියත් මොන ගැටකාරයෙක් හිටියත් ඒ ඕනම කෙනෙකුට තේරුම් ගන්න සිද්ධ වෙනවා. එයි දවස් 30000 කියලා කිව්වේ. ඒ ඉතින් අපිට දවස් 30000ක් කියලා කිව්ව සම්මානස අපි අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් 36000ක්. එහෙම. මම 6000 අයින් කරා. මොකද අපිට අවුරුදු 100ක් ඉන්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් අපි දැන් මේ ගත කරන තප්පරයක් පාසාම අපි දැන් අපි අදර අපි කටයුතු කරලා අපි සැක වෙනවා හෙට උදේට නැගිටින්නේ අපි හැමෝම මරණයට එක දවසකින් කිට්ටු කරනවා. එතකොට මොනතරම් ආර්ථික උත්පාදනයක් ඇති කරගත්තත් එයා ඒ ටික හිතන්නේ නැත්නම් එයා ඇත්තටම මහා මෝඩ මිනිස්සු. මොකද දැන් අපි මොන දේ කරත් දැන් සමහරුන්ට උපදිනවා කියන එක ප්‍රශ්නයක් නේ. අපි හිතමු ඒක පැත්තකින් තිබ්බත් මැරෙනවා කියන එක සත්‍යයෙන් පේනවනේ. එහෙම. දැන් මම කියන්නේ කර්මය කර්මඵල විශ්වාස කරන මේ සදහැවත් උපාසක උපාසිකාවන් මේ ධර්මයේ තේරුම් ගත්ත බොහෝ බෞද්ධයෝ අනිවාර්යයෙන්ම සමත්ත බෞද්ධයෝම දන්න උපදිනවා කියලා. එහෙමයි. එතකොට ශාවින්හන්ස දැන් බලන්න දැන් මරණය කියන එක අපිට මේ අස්පනා අපිටම පේනවා. එහෙමයි. ඉතින් එහෙමනම් අනිවාර්යයෙන්ම අපි මෙලව දියුණුව හදා ගන්නවා වගේම පරලෝ දියුණුවත් ඒකාන්තයෙන්ම හදා ගන්න ඕන. එහෙමයි. ඒ නිසා දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට සම්මප්පදාන ඇත්තටම ලෞකික පැත්තට හරවන්න පුළුවන්. එහෙම. දැන් සතර සම්මප්පදාන වීරය තුලිනුත් අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන දැක්ම ඇති කර ගැනීමයි මූලික වැදගත්කම වෙන්නේ. මූලිකව සතර සම්‍යප්පදාන වීරය ලෝකෝත්තර මඟ විවර කරන වීරයක් වූ වාට ලෞකික ජීවිතයේ සාර්ථක කර ගැනීමට එහි ඉගැන්වෙන දර්ශනය භාවිතා කරන්න පුළුවන් කියන කාරණය අපි අවධානය කරගන්න ඕන. කල් වේලා ගත වුණ නිසා මේ උත්හාන සම්පදාව පිළිබඳව මම හිතනවා සාකච්ඡා කළා ප්‍රමාණවත් කියලා අපි උත්හාන සම්පදාව කියලා කියන්නේ දුක් වහන්සේල අදාළ කාර්යය ගැන හොඳට දැනුවත් වෙලා වෙහෙසිලා මහන්සි වෙලා ධනෝත්පාදනය කිරීම ධනය ඉපයීම කියන අදහසට සීමා කරලා ගත්තොත් ඊට පස්සේ අපි හාඳුරන්නේ ඒ පදනම් කරගෙන තමයි අපි ආරක්ක සම්පදාව ගැන සාකච්ඡා කරන්න ඕන. ආරක්ක සම්පදා කියලා කියන්නේ කුමක්ද? ඔව්. සාමාන්‍යයෙන් මේ ආරක්ක සම්පදාව කියලා කියන්නේ අපි මුලිනුත් බොහොම කෙටියෙන් මතක් කරා. සමහර වෙලාවට දැන් අපිට දෙමව්පියන්ගෙන් ඉඩ කඩම් ලැබෙනවා. ගෙවල් දොරවල් ලැබෙනවා. ඉතින් මේ ලැබෙන දේවල් ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරගන්න ඕන. දැන් බොහෝ දරුවන්ට ඒ දක්ෂතාවය නැහැ. දෙමව්පියෝ බොහොම දුක් මහන්සි වෙලා හම්බ කරලා දීපු ඉඩ කඩන්, ගෙවල් දොරවල් නැතිනාස්ති කරගන්නවා. එහෙනම් දැන් ඒකට මම හොඳ උදාහරණයක් කියන්න මම මේක කලිනුත් ධර්මදේශනාවකදී හරි කිව්වා. ඒ කාලේ දැන් මේ අවුරුදු 10 විතර කලින් මම ධර්මදේශනාවලට එහෙම යනකොට වාහනයක් කුලියට ගන්නවා. වහන්සේ වාහනේ එළවන රියදුරු මහත්මයා ඒ අපේ භාවනා මධ්‍යස්ථානයේ පැත්තේ කෙනෙක්. එතුමා හැමදාම දැන් වෙන කෙනෙකුගේ වාහනයක් තමයි මෙයා එළවන්නේ. එහෙම. මෙයා හැමදාම මට මගේ මතක හැටියට 20 පාරකට වඩා නම් මම ඔක අහලා තියෙනවා. එක්තරා තැනකින් ඔය මේ වාහනේ පදවගෙන යනකොට මේ මහත්තයා හැමදාම පෙන්නන ඉඩමක් අනේ බලන්න හාමුදුරුවනේ මේ ඉඩම අපට තිබුණේ මේ අපි ඒ කාලේ මෝඩ වුණා විකුණුවා. දැන් මේ අනුන්ගේ වාහන එලවල ඉන්නවා. දැන් මෙතන අද තිබ්බනම් කොච්චර දෙයක් කරගන්න තිබුණාද? අර බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට પરම්පරාවෙන් ලැබිච්ච දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත දේ රැකගන්න දැනගන්න ඕනේ. එහෙම. දැන් සමහර වෙලාවට මේකෙන් අපි අවධාරණය කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ මෙතන බුදුරජාණන් වහන්සේ වදාලේ මේ අවශ්‍ය දෙයටත් පියදම් කරගන්න නැතුව ඒවා පොඩි ගහන්න කියන එක නෙවෙයි. එහෙම අවශ්‍ය දෙයට ඇත්තටම මේ ජීවත් වෙලා ඉන්න කාලේ අනිවාර්යෙන් අපි අවශ්‍ය දෙයට වියදම් කරන්න ඕන. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ අනවශ්‍ය විදිහට සමහරු අපිට මේ පැවිද්ද වෙලා අපට තේරෙනවා මිනිස්සු මේ නිර්පරාදි මේ ධනෙ වියදම් කරන හැටි. ඒක ඇත්තට ගැළපෙන දෙයක් නෙවෙයි. එහෙම. ඉතින් ඒ නිසා තමන්ට ලැබිච්ච දේ රැකගන්න අනිවාර්යෙන් දැන ගැනීම තමයි ආරක්ෂක සම්පදාය කියලා කියන්නේ. එහෙම අපහන අර මට මතක් වෙනවා මේ පඨම ලෝක විජය කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. ඒ සූත්‍ර දේශනාවේදී සඳහන් කරන දෙයක් තමයි අපි හඳුරන්නේ මේ සම්භතං අනුරක්ඛති කියලා වචනයක් තියෙනවා. දැන් මේක අපි ඉගෙන ගන්න ඕන ගොඩාක් උදවිය අහලා තියෙන වචනය සම්භතං කියන එක. මේක වැරදි විදිහට පාවිච්චි කරනව බොහෝ දෙනා. දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට අපි අහන්නේ ගොඩක් අය කියන්නේ එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදම් කියනවා. එහෙම නැත්නම් සම්පදම් පුඤ්ඤ සම්පදම් කියනවා. ඒක වැරදි. අම්මේහිත් නෙවෙයි. එහෙම උනොත් තාත්තේහි කියන්නත් පුළුවන්නේ. අම්හෙහි වෙන්න ඕන වචනේ. ඊළඟට සම්භතං පුඤ්ඤ සම්පදං සම්භත කියලා කියන්නේ රැස් කරන ලද කියන එක. පුණ්‍ය සම්පදාව කියලා කියන්නේ පින් රස, පින් ගොඩ තියෙන එකයි. ඒකට සම්භතං කියලා කියන්නේ රැස් කරන ලද දේ. දැන් මෙතෙන්දී ස්වාමි පුරුෂයා විසින් වෙහෙසිලා මහන්සි වෙලා උත්සාහයෙන් හරිහම්බ කරගත්ත රැස් කරගත්ත දේ ආරක්ෂා කර දීම ස්වාමි දියණියකගේ පරම වගකීමක් කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා. එතකොට එවන් ස්වාමි දියණියක් සිටින නිවසක් භෞතික වශයෙන් දියුණු කරගන්නට ඒකාන්ත වශයෙන්ම හැකියාව තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය කතාවටත් කියනෝනේ අපේ හන්දරන සෑම සාර්ථක මිනිසෙකුම මිනිහෙකු පිටිපස්සෙම ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම තමයි සෑම අසාර්ථක මිනිසෙක් පිටිපස්සෙම ඉන්නේ අර අරගන්න කෙනාම තමයි. එතකොට එහෙම වුණාම වෙන්නේ මොකද? අර සම්භතං අනුරක්ඛති කියපු විදිහට කෙරෙන්නේ ඒ කෙරෙන්නේ නැති නිසා තමයි අර විදිහට ආර්ථිකව පරිහානියටපත් වෙන්න හේතු වෙන්නේ. අපි හඳුරන්නේ මේ ඒ විදිහට ආරක්ෂාව සම්පදාය ඇති වෙන්නවා. දැන් සමහර අය එහෙම රැක ගන්නවා අම්මගේ තාත්තගේ පරම්පරාවෙන් උරුමයෙන් ලැබිච්ච දායාද ආදිවාසීන් කියලා කාටවත් දෙන්නෙත් නෑ තමන් පරිහරණය කරන්නෙත් නෑ මේවා නාස්ති කරන්න හොඳ නෑ කියලා අන්තිමේදී රැකගෙන ඉඳලා සියල්ල දාලා යනවා. ඒතර ඒක මොකක්ද හාමුදුරනේ? ඒකත් ආරක්ෂා කිරීමක්ද? ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ ওই ප්‍රශ්නේ අහනකොට මට තවත් දෙයක් මුලින් අහපු ප්‍රශ්නෙට කියන්න හිතුණා. ඒකත් කියලා මම ඔකට උත්තර දෙන්නම්. ඇත්තටම ස්වාමීන් තව දෙයක් තියෙනවා මේ ධනය රැක ගැනීම කියන එකේදී පොදු දේවල් රැක ගැනීම. එහෙමයි. දැන් අද අද අපේ බොහෝ දෙනෙකුට පොදු දේවල් රැක ගැනීම කියන එක කිසිම ගාණක්වත් නැහැ. එහෙම. සාමාන්‍ය මම හොඳට බලලා කියනවා දැන් තමන්ගේ ගෙදර විදුලිය දැන් විදුලි ලාම්පු පත් වෙනවා ඉක්මනින් ඕක කරනවා ඒක නිවලා දානවා. එහෙම. හැබැයි වෙන තැනකට ගියොත් ඒ දේ කරන්නේ නැහැ. හැබැයි මම දන්න විශේෂිතම දෙයක් මම මේ කියන්නේ අපි පොඩි දේවල් ආරක්ෂා කරනකොට සාන්දෘෂ්ටික වශයෙන් අපිට පුදුම ලැබීමක් තියෙනවා. එහෙම. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඉතින් ඇත්තටම අ ස්වාමීන් වහන්සේ දැන් මට වෙච්ච දෙයක් අ දැන් මීට අවුරුදු 20කට විතර කලින් අපි ඔය අම්බලන්ගොඩ ගල්දුවාරණේ ඉන්න කාලේ ඉතින් මම අපි මගේ ගම බණ්ඩාරයට ඉතින් බණ්ඩාරවලට යන්න ඉතින් අපි කැපකරුවෙක් එක්ක මේ පිටකොටුවට ආවා. එහෙම. පිටකොටුවට ආපුවම සම්බන්ධව ඉතින් ඇත්තටම දැන් මට කැවිතිලියට යන්න අවශ්‍යතාවය තිබුණා. ඉතින් මම මේ රියදුරු මහත්මයාට කියලා මම කැවිතිලියට ගියාම දැන් පිටකොටුවේ ස්ටෑන්ඩ් එකේ තියෙන බක්ස් හෝල්ට් එකේ තියෙන මේ කැවිතිලියක එක ටැප් එකක් කැඩිලා වතුර හොෝගාලා යනවා. එහෙම. ඉතින් දැන් සාමාන්‍යයෙන් පිටකොටුවේ දෙසිකිලියකට ගිය කෙනෙක් දන්නවා ඒක තමයි බොහොම අපිරිසුදු ඒ කාලේ. ඉතින් මට දැන් හරි දුකයි දැන් මේ වතුර ටික අපත යන්නේ. ඉතින් මගේ තිබුණා මේ කහ පාට ලේන්සුවක් මම ඒක අරගෙන ටැප් එක බැඳා. එහෙම. ඉතින් ටැප් එක බැඳලා දැන් මට හරි සතුටුයි වතුර බින්දුව බින්දුව යන්නේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ මම මේ කියන්නේ මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මට යම් බඳු දෙයක් ලැබුණා නම් මං එදා ඉඳලා සාමාන්‍යයෙන් මං ගැනම කියන එකක් නෙවෙයි මම මේ කියන්නේ කාටත් ආදර්ශයක් ගන්න කොතන හරි විදුලි ලාම්පුවක් පත් වෙනවනම් මම වාහනේ යන ගමන් වුණත් නවත්තලා ඕෆ් කරනවා එහෙනම් ඇත්තට ඒකෙන් අපිට කියන්න බැරි සතුටකුත් තියෙන වගේම Taman හිතන වෙලාවට මේ මහා සාගරය වගේ මේ අවශ්‍යයි කියන අපිට එහෙම අවශ්‍යත් නැහැනේ එහෙම නමුත් අපිට පින්කමක් කරගන්න අපිට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබෙනවා ඒකට මම ඒකාන්තයෙන්ම දන්නා මේ පොදු දේවල් ආරක්ෂා කිරීම. අපි හරි දැන් පොදු දේ කියලා කිව්වහම හරියට කිව්වොත් අපිට මේ සාංගික දේපල කියන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ පොදුයේ සංඝයා කියලා කිව්වහම අපි දැන් සාමාන්‍ය ගන්න මේ ස්වාමින් වහන්සේලා කියන අදහසින්නේ සංඝ කියන එක සමූහය කියන අර්ථයෙන් ගන්නවනේ. පොදු දේපල විනාශ කරනවා කියන්නේ සාංගික දේපල විනාශ කරනවා සමානයි. සමානයි. ඇත්ත ඇත්ත. ඉතින් සාමාන්‍යයෙන් ඒ නිසා අපි බොහෝ දෙනාට මතක් කරලා දෙන්න ඕනේ මොකද මේ අනුන්ගේ දෙයක් රකින්නවා නම් පොදු දෙයක් රකින්නවා නම් සාන්දෘෂ්ටිකව ඒක මේ ආත්මයේම යාට හොඳ ප්‍රතිඵල ගෙන දෙනවාමයි. ඒ නිසා දැන් අද අපේ රටේ බොහෝ දෙනෙක් ඒ දේ ගැන වැඩි හිතන්නේ නැහැ. නමුත් අපි අර රැක ගන්නවා කියන එකේදී ඇත්තටම පොදු දේ ආරක්ෂා කරගන්න ඕනේ. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ තමයි දැන් රැක ගන්නවා කියන අදහසින් තමන් හරියට පරිහරණය කරන්නේත් නැතුව අනිත් අයට දෙන්නෙත් නැතුව නිකන් එකතු කරගෙන තියාගෙන ඉන්න එක. ඒක හොඳයි. ඒකෙන් දිනුවක්ද වෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ නොකල යුත්තක්. මොකද තමන් හම්බ කරගන්නවා දැන් ඒක කිසිම දෙයක් වියදම් කරන්නේ නැහැ. ඒක ගොඩ ගහ ගන්නවා. එහෙම පොඩි ගහන් ඉගෙන ගත්ත අය අනිවාර්යෙන් പ്രേත ලෝකෙට යනවා. එහෙම. මොකද ඒකට ඒ තරම්ම බැඳිලා මේ කිසි දෙයක හරයක් නැහැ නේ. එහෙම. එතකොට මේ දේවල් ඒ විදිහට පොඩි ගහන් ඉගෙන ගත්ත කෙනාට කවදාකවත් මේ සැනසෙල්ලක් නැහැ. අපි හන්නේ නිකන් මෙතෙන්දි දැන් പ്രേත ලෝකයක් මතක් කරපු නේද? പ്രേතයන්ගේ ලක්ෂණ ටිකක් එහෙම කියන්න බැරිද? <laughs> මොන වගේ ලක්ෂණද? එතකොට යම් යම් ජීවමාන මනුෂ්‍ය ලෝකෙම ඉන්න අයට දැම්මම പ്രേත ලක්ෂණ පහළ වෙලා කියලා තේරෙන්නේ. ඔව් ඇත්තටම අපි හිතමු දැන් විශාල ගයක් තියෙනවා. අපි කාටත් තේරෙන විදිහට හොඳ මන්දිරයක් තියෙනවා. මේ મંદિරේ ඉස්සරහින් ස්වාමීන් වහන්සේ අපි හිතමු කුණු කාණුවක් යනවා කියලා. එහෙමයි. එතකොට දැන් මේ મંદિරේ ඉන්න මේක අයිතිකාරයා මේකට ලෝභයෙන් බැඳිලා මේක සේවකයෙකුටවත් හරියට සලකන්නේ නැතුව පුදුම විදිහට මේ තමන්ගේ වස්තුවට බැඳිලා ඉන්නවා. එහෙම. අපි හිතමු යාට ළමයිත් නැහැ කියලා. එහෙම. සමහර වෙලාවට ළමයිත් නැහැ. ඉතින් නමුත් මේ මිනිස්සයා මේ ධනයට පුදුම විදිහට බැඳිලා තථාගත ධර්මයට අනුව දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන යම් දෙයකට බැඳිලා මිය පරලෝකියුම් ආශාවෙන් හිත පවත්වන වෙලාවක මිය පරලෝකියුත් ඒකාන්තයෙන් දුගතිගාමි වෙනවා. එහෙම. අපි හිතමු මෙයා මේකට තියෙන මේ වස්තුවට තියෙන ආශාව නිසාම අර ඉස්සරහා ගෙට ඉස්සරහා යන කුණු කාණුවේ පෙරේතෙක් වෙලා ඉපදිනවා. ඒ කුණු කාණුවේ ඉපදෙන්නේ කුණු කැටි ඇත්තටම ජීවනයේ ආශාව තිබ්බේ. ඔව්. ගේ ඇතුළේ උපදින්න එපා. කුණු කාමයේ උපදින්න. ඒක තමයි සාමාන්‍ය ධර්මයේ තියෙන දැන් ඇත්තටම එයාගේ දැන් ආශාව කියන්නේ තනිකරම අකුසලයක්. එහෙම. එතකොට මේ අකුසලයේ නිසා එයාට එතන පිළිටන්න එතන පොණ ශක්තියක් නැහැ. එහෙම. එයාට එතන පිළිටන්න ඕන නම් අර කතාවක් තියෙන සාමාන්‍යයෙන් දැඩි ලෝභය තමයි වැඩියෙන් දන් දෙන්නේ කියන්නේ. එහෙම. ඒකේ තේරුම තමයි දැඩි ලෝභය වැඩියෙන් දන් දෙනවා කියලා කියන්නේ. දන් දෙන කෙනා තමයි ඒක ආපස්සට හැරයන්නේ. එහෙම. ඒ නිසා තමයි ඔය තරන්නු කියන්නේ දැඩි ලෝභයා තමයි වැඩි දන් දෙන්නේ කියලා. කියන්නේ එයා ආපහු ඒ දේ අරයි යනවා. එහෙම. හැබැයි මෝඩ මිනිස්සයා දන් නොදී අරකට බැඳීමෙන් ඉන්නවා. ඉතින් ඒ ස්ථානයට තියෙන බැඳීම නිසා යාට උචිත ස්ථානේ තමයි අර කුණු කාණේ. එහෙම. ඉතින් කුණු කාණේ මොනවද තියෙන්නේ? ඒක දැන් මේ මහා මන්දිරයේ අයිතිකාරයා එතන කුණු කාණේ කොච්චර අසරණ භාවයක්ද බලන්න. එහෙම. එතනට වෙලා ඒකේ තියෙන ඔය තියෙන අපවිත්‍ර දෑ ක්ෂේම කැහි ඊළඟට මුත්‍ර අසුචි ඕවා අනුභව කරමින් එතනට අර තමන්ගේ મંદિરේ දිහා බලාගෙන සමහර වෙලාවට තමන්ගේ වැඩ කරපු සේවකෙක් ඒකේ අධිපති බවට පත් වෙනවා. හූල්ල හූල්ල ඉන්න වෙනවා. හූල්ල හූල්ල ඉන්න වෙනවා. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ මොන තරම් අසරණ කමක්ද. මහා පිනකින් විශාල ධනස්කන්ධයක් ලැබුණා. හැබැයි ඒකට බැඳිලා ඉඳීම නිසා එයාට ඉච්ච විපත්තිය. එහෙමයි අපි හන්ද මම අහලා තියෙන තව අර එක එක ಜಾති ප්‍රේතයන් ගැන සඳහන් කරනකොට සමහර පෙරේතයෝ ඉන්නවලු මේ ඉඳිකටු මලයක් තරම් පුංචිලු කට. බඩ කලගෙඩියක් තරම් විශාලයි. ඉතින් බොන්නත් ඕන තරම් වතුර තියෙන ලෝකව. කලගෙඩිය වලින් වතුර පොවද්දී කට ඇතුළට යන්නේ අර කට පුංචි හිඳ ඉතාලම සීමිත ප්‍රමාණයක් කුස පෙරෙන්නේ නැති තරම් වැඩි හරියක් කට දෙපැත්තෙන් ගලාගෙන යනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ කන්න තියෙද්දි කන්න පින නැති. අඳින්න තියෙද්දි අඳින්න පින නැතිකම නේද? ඒ වාගේ මිනිසුත් ඉන්නෝ නේද අපේ හාන. තොන් පැහැදිලිවම ස්වාමිනාක් එහෙම දැන් මනුලොව <laughs> දැන් ඒ වගේ මිනිස්සු අපිට සෑහෙන දකින්න ලැබෙනවා. එහෙමයි. ඉතින් ඒක තියාගෙත් තියෙන ලොකු අවාසනාවක්. මොකද මහා කන්න තියාගෙන කන්න නැතිකම ආරක්ක සම්පදාව නෙවෙයි. අඳින්න තියාගෙන අඳින්න නැතිකම ආරක්ෂ සම්පදාව නෙවෙයි. නෙවෙයි පැහැදිලිවම. එහෙම. දැන් මොකද එහෙම දැන් මේ ඇත්තටම සාමාන්‍යහත මෙතන කියන්නේ නිර්පරාදී. නිර්පරාදී තමන්ගේ දේවල්, තමන්ගේ දැන් වස්තුව තමන්ට પરම්පරාවෙන් ලැබිච්ච අපිට ඉඩම. අපි පැහැදිලිවම ගත්තොත් ඒ ඉඩම තමන්ට දැන් පදිංචි වෙලා ඉන්න තියෙන ඉඩම. ඒ ඉඩම විකුණගෙන කන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එයාට ආරක්ෂ සම්පදාව නැහැ. එහෙම. එහෙම නෙවෙයි. අපි ඒ ඉඩමේ නිවසක් හදාගෙන ඊළඟට අපේ ආර්ථිකය හොඳට ශක්තිමත් කරගෙන ඉතින් අපිට අවශ්‍ය විදිහට වියදම් කරගෙන ඊළඟට ඩම්පින්කම් කරගෙන අසනීපයක් වුණා මේ සඳහා ධනෙ තැම්පත් කරලා ඊළඟට පින්කමක් කරන්නත් ධනෙ තැම්පත් කරලා දැන් අපේ සමහර පැරන්නෝ අපේ ඉන්න ස්වාමීන් මේ සකසරුවන්කම තියෙන අය මහා ලොකු රැකියාවක් කළත් නැහැ. එහෙම. දැන් මහා ලොකු රැකියාවක් කළත් නැහැ රජේ පුංචි රැකියාවක් ඒ මාට දරුවෝ ඔක්කොටම ගෙවල් හදලා දීලා තියෙනවා. අපේ පවුල් වල ඉන්නවා. එහෙමයි පැහැදිලිවම. ඊළඟට දැන් මහා ලොකු ආර්ථිකයේ තිබිච්ච අය Tamanටවත් ඉන්න ගයක් නැහැ. ඒ මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි අර මේ කියන අර පරිශ්‍රම නැහැ. ඊළඟට නිකන් නිරපරාධ වියදම් කරලා තියෙනවා. හැබැයි අර අර අය පුංචි රැකියාවක් කරලා ළමයි හොඳට විවාහපත් කරවලා එයාට ගෙවල් හදා දීලා අන්තිමට මේ අම්මා තාත්තා දඹදිවත් ගිහිල්ලා තියෙනවා. එහෙම. ඊළඟට තවත් මහා පිංකම් කරලා තියෙනවා. හැබැයි පවුල් වල ඉන්න පුදුම විදිහට ධනෙ උපයනවා නොඑක් විදිහේ ෆැක්ටරි තියෙනවා, ව්‍යාපාරික ස්ථාන තියෙනවා. ඒක ඔක්කොම තියාගෙන මුකුත් කරගත්තේ නැති අය ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලන්ට මේ කියන අර ආරක්ෂක සම්පදාව නැහැ. අර කතරම් ආර්ථික ශක්තියෙන් දියුණු වුණේ නැතත් අපි හාමුදුරු කියන විදිහට අපේ ලංකාවේ ඉන්නවද කී දෙනෙක් වයෝවෘද අම්මල තාත්තලා දඹදිව වන්දනාවේ නොගිහිපු අය. දඹදිව ඕන නෑ අටම ස්ථානේ වැඳලා නැති අයත් ඔය අතරේ ඇති ඕන තරම්. ඉතින් Tamange ඔය තියෙන ඇති කමේ ඇති ඵලය කුමක්ද කියන එක මේ වෙලාවේදී නුවණින් විමසා බැලීමත් යෝග්‍යයි කියලා මා ඔබට යෝජනා කරනවා. ඒත් එක්කම අපි හඳුරන්නේ අපි සාකච්ඡාවට ප්‍රවේශ වෙමු සමජීවිකතා. ඒ කියන්නේ උපයන වැටුපට ධනයට ශරිලන විදිහට ජීවන පැවැත්ම හදාගන්න එක. ආරක්ක සම්පදාවත් එක්කම සම්බන්ධ කරලා අපේ හඳුරන්න කරුණු විග්‍රහකය දෙන්න පුළුවන් වෙයි. ඔව්. ඇත්තටම ස්වාමිනාස් මේ සමජීවි කතා කියලා කියන්නේ අර ස්වාමිනාස් කියපු විදිහටම උපයන පිළිවෙලට වියදම් කරන්න අපි දැනගන්න ඕන. මේක ඇත්තටම ලොකු කලාවක්. එහෙමයි. මේක ඉගෙන ගත්තේ නැත්නම් මොනතරම් ලැබුණත් එයාට සතුටෙන් නම් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ සමජීවී කතාව ජීවිතයට ගලප ගන්න බැරි ප්‍රධාන දෙයක් තමයි අර එකට එක කරන්න යන්නේ. එහෙම. ඒකට මාන්නය. එහෙම. අපි හිතමු උදාහරණයක් හැටියට කිව්වොත් තමන්ගේ නිවසට අසල්වාසී කෙනෙක්, තමන්ගේ ඥාති කවුරු හරි කෙනෙක් ඒ තමන්ගේ දුවගේ විවාහය ගන්න ලොකු හෝටලයක. එහෙම. ඉතින් ලොකු හෝටලයක් ගත්තාම මෙයා කල්පනා කරනවා, "ඒගොල්ලෝ මේ හෝටලේ ගත්තේ මං ඊටත් වඩා ලොකු හෝටලයක මම ගන්නවා." ඒ පලාස කියන චෛතසික ස්වභාවයද අපේ එහෙමයි. මේ අකුසලෙ. එහෙමයි. එතකොට එයා හිතනවා මං එකක් වඩා එක කරන්න ඕනේ. එහෙම හිතලා එයා හතර වටේට ණය වෙලා ඇත්තටම ඊටත් වඩා ලොකු හෝටලයක් ඒ සඳහා ගන්නවා. ගන්නවා. ඉතින් දැන් මේ මගුල එනි සිද්ධ වෙනවා. ඔන්න දැන් ටික දවසක් යනකොට ණයකාරයෝ ගෙදරට හොයාගෙන එනවා. ඉතින් මෙයා තියෙන දෙයක් විකුණලා වුණ ණය ගෙවනවා නැත්නම් මොන මොන හරි ක්‍රමයකින් මේකෙන් බේරෙන්න දඟලනවා. ඉතින් බලන්න ස්වාමීන් වහන්සේ දැන් මේ සම ජීවි කතාව තමන් උපයන ප්‍රමාණයට වියදම් කරන්න ඉගෙන ගත්තේ නැති වුනහම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක අපි හන්නේ දැන් ওই විවාහ අපේක්ෂාවෙන් ඉන්න තරුණ තරුණයන්ට යුවති යුවතියන්ට මම හිතන්නේ විවාහ වෙන්න හොඳම කාලේ තමයි කොවිඩ් කාලේ කියලා. මොකද වැඩි ආරාධනා කරන්න එහෙම ඕනේ නැහෙනේ. ඉතින් අමල තාත්තලටත් වඩාත් ලේසි අර ළමයින් මේ විවාහ මංගල්‍ය උත්සවයන්ට වෙන් කරලා නාසික ගන්න තියෙන සල්ලි ටික නම් මේකේ පොතේ දාලා දුන්නාම ඒ මනසට අඩු ගානේ ගයක් හදාගෙන එහෙම නැත්නම් වාහනයක් කරගෙන ඉතිරි ටික සතුටින් ගත කරන්න පුළුවන්. නැත්නම් ওই උත්සවයට ඇවිල්ලා සෙත් පැතුවායි කියලා ඒව ජීවිතේ බලපාන එකක් නෙවෙයි. ඔව් ඇත්තටම සාමාන්‍යවස දැන් මංගල වගේම අවමංගල වලටත් මේ කොවිඩ් එක හොඳයි. <laughs> එහෙමයි. ඒකෙමුත් දැන් සෑහෙන මේ දැන් අපි ඉගෙන ගන්න දැන් හැම විපත්තියකම ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. දැන් අද දැන් ඉස්සර මේ මේ රටේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා මංගල උත්සව තිබුණා. එහෙනම් අවමංගල උත්සව තිබුණේ නැහැ නමුත් අද ස්වාමීනාත මංගල උත්සවයකට වඩා අවමංගල උත්සව ඉහළින් ගන්න අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් ඇත්තටම දැන් ස්වාමීනාත මතක් කරපේක අපි දැන් මේක කෙනෙකුට නිකන් සිනහාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් ඇත්තටම මේ වසංගත රෝගී තත්ත්වය මංගල අවමංගල්ව කියන මේ කටයුතු දෙකම කරන්නේ කොහොමද කියන එක හොඳ පාඩමක් එයා දීලා තියෙනවා. එහෙමයි. එතකොට අපි සමජීවිකතා කියන ස්වභාවය අපේ ජීවිතයට ගලපා ගත්තොත් අපි උපයන වෙහිසිලා මහන්සි වෙලා හරි හම්බ කරගන්න ධනය බොහොම වෙහිසිලා මහන්සි වෙලා ඒ වගේම කැපවීමෙන් ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගන්නවා කියන්නේ නිකම්ම බැංකුවල දාලා එහෙම නැත්නම් අල්මාරි වල ෂේපු වල දාලා තියා ගැනීමම නෙවෙයි. Tamanට අවශ්‍ය කරන තැනේදී නිසි දෙසින් පාලනය කරමින් පාවිච්චි කරමින් භුක්ති විඳමින් කටයුතු කරන එක. මේ ලෝකයේ කෙනෙකුට විඳිය හැකි සැප කීපයක් තියෙනවා අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ සහ අනවජ්‍ය සුඛ කියලා. අත්ථි සුඛය කියලා කියන්නේ Tamanta කියලා යමක් තියෙනවා නම් ඒක කෙනෙකුගේ ලෞකික ජීවිතයේ සැපයක්. ඒ සැපය බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ සැපේ උපාදනය කර ගැනීම සඳහා වෙහෙසෙන්න ඕන මහන්සි වෙන්න ඕන. තිබ්බටම මදි භෝග සුඛ භෝග සුඛ කියලා කියන්නේ ඒක පරිභෝග කරන්න ඕන පරිහරණය කරන්න ඕන පාවිච්චි කරන්න ඕන මම නිතර කියනවා සමහරට අපි හාන්නේ බනවලටත් මේ සමහර ඇත්තන්ගේ ගෙදර අල්මාරි වල අලුත්ම ඇඳුම් තියෙනවා. හැබැයි ඒව අඳින්නේ අඳින්නෙම පරණ හඩු ගඳ ගන්න කිලිටි වෙච්ච ඇඳුම්. ඇයි මෙහෙම අඳින්නේ කියලා කිව්වම මං හරි චාම්නේ සරලයිනේ ඒකයි මේ කියන්නේ. ඒකට කියන්නේ චාම් සමනේ කුණුකම කියලා. නැත්තම් අල්මාරිය කොට ගහගෙන එකතු කරන්න ඕනේ නෑනේ. ෆ්‍රිජ් එකේ අලුත්ම එළවලු තියෙනවා. ඒක කන්න පින නෑ. ඒක දවස් දෙකක් විතර තියලා එළිය තියලා හංග ඇහුනට පස්සේ තමයි ඔයාගෙන කන්නේ. ඉතින් එහෙම තිබ්බත් පරිභෝග කරන්න පින නැති අය ඉන්නවා. ඉතින් ඒක එක්තරා විදිහක പ്രേත ලක්ෂණයක් හැටියට අපි හඳුන්වන්නට ඕන. එම නැතුව ඒ සුවේ භුක්ති විඳින්න. භෝග සුඛ. හැබැයි මොනතරම් සැපින්දත් වැඩන්නේ ණය වෙලා නම් හතරාතේ. අනන සුඛ ණය නැතිකම කෙනෙකුගේ ජීවිතයේ මහා සුවයක් ඇnder මෙලොව ජීවිතේ වාසනාවන්ත කරන්න හේතු වෙනවා. ඒ වගේ මේ ඔක්කොම සැප ලබන්න ඕන නිවැරදි ක්‍රමයට ධර්මානුකූල පැවැත්මක් තුළ අනවජ්‍ය සුඛ කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ සැප හතර ලබාගෙන තමන් උපයන වැටුපට සරිලන විදිහට තමන්ගේ ජීවන පැවැත්ම හදාගන්න ඕන. අපි හැම ඒ සඳහා කල්යාණ මිත්‍රයෙකුගේ අවශ්‍යතාවය මොනතරම් දුරට බලපානවද? ඇත්තටම සංඥාන්ත මේ කියන කාරණා සියල්ලම සපුරා ගන්න කල්යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි. එහෙමයි. දැන් මොකද පාප මිත්‍ර ඇසුරක් හම්බුනොත් ඔය ආර්ථික උත්පාදනයක් තියෙන කෙනෙකුට දැන් යාළුවෙක් ඇවිල්ලා කියනවා මොකද්ද ඔය ජීවිතේ කොහොමද ජීවත් වෙනවා කියලා කියන්නේ ටිකක් මෙහෙම විනෝද වෙන්න ඕනේ එන්ජොයි කරන්න ඕනේ එහෙමනේ කියන්නේ එහෙමයි එතකොට අර මනුස්සයාත් මොකද කරන්නේ තමන්ගේ තියෙන ධනෙන් එක්කෝ සුරාවට ඇබ්බැහි වෙනවා සෝදුවට ඇබ්බැහි වෙනවා ඉතින් ඊළඟට අන්තිමට ස්වාමීන් වහන්සේ තමන්ට දැන් අර මහදන සිටුවරයා ගත්තාම මහදන සිටුවරයා මුළු රජගහනුවරම හිටපු ප්‍රධානම සිටුවරයා. 80 කෝටියක් කහ වුණා. එහෙමයි. විවාහ වුණෙත් එක්තරම ධනයක් තියෙන සිටුවරියක් තමයි. අර වගේ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණේ නැහැ. පාප මිත්‍ර ඇසුර ලැබුණා. සුරාවට, සූදුවට, දුරාචාරයට බැහැුණා. බලායෙද්දි ඒ ධනෙ පිරිහි ගියා. අද සමාජයේ ඕකට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැ. මේ හොඳට හිටපු මිනිස්සු සිංගමණයට වැටලා තියෙනවා. ප්‍රධාන හේතුව තමයි අසත්පුරුෂ ආශ්‍රය. එහෙම. අසත්පුරුෂ ආශ්‍රය තුළ මූලිකව මේ මධ්‍යසාර වලට ඇබ්බැහි වෙන තියෙන ඉඩක් වැඩි නේද අපි හාමුදුරුවෝ. පැහැදිලිවම සංසත්. මොකද දැන් ඔය අසත්පුරුෂ ආශ්‍රය නිසානේ මධ්‍යසාර වලට ගොඩක් අය ඇබ්බැහි වෙන්නේ. එහෙම. එතකොට දැන් මොකද ඒගොල්ලෝ කර්මයේ කර්මඵලයක් විශ්වාසයක් නැහැ. සීල සද්ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැහැ. හොඳ නරක ගැන කිසිම කල්පනාවක් නැහැ. ලැබෙන නිකාන් ඔය මොකක් හරි ආස්වාදයකට කොටු වෙනවා. ඒකත් එක්කම ජීවිතේ කැරකිලා යනවා. එහෙමයි. දැන් අර මහදන සිටුතුමා මූලිකව අපේ හාන්දරනේ මේ මත්පැනට මධ්‍යසාර වලට ලොල් වීම නිසානේ පරිහානියට හේතුනේ. ඔව් පැහැදිලිව. අර සම්දිත්තිකානි ධනංජානි කියපිට බලාගෙන ඉඳිද්දි සල්ලි විනාශල යනවා. එහෙනම්. ඇත්තටම සාමත මට හිතෙන දෙයක් මම මේ කිව්වේ දැන් මත්පැන මත්පැන හොඳයි කියලා කියනව නෙවෙයි. එහෙමයි. මත්පැනටත් වඩා භයානකයි මේ සෝදුව. එහෙමයි. මත්පැන නම් Tamanට බොන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එහෙමයි. නමුත් මේ සූදුවට ගියාම මං කියන්නේ මත්පැන හොඳයි කියන එක නෙවෙයි. එහෙමයි. නමුත් සූදුවට ගියාම ස්වාමීන් වහන්සේ ඊට හරිම භයානකයි. මොකද ඉස්සෙල්ලා මේ සූදුවේ ස්වභාවය ඉස්සෙල්ලා දිනන්න දෙන අවස්ථාව. එහෙම. ඊළඟට තමයි ඉතින් පරදින්න ගන්න. ආශාව ඇති කරනවා ඉස්සෙල්ලා. ආශාව ඇති කරනවා. ඊළඟට පෙරදුනාට පෙරදෙන්න ගත්තාම මෙයා හිතනවා මම පෙරදිච්ච එක ගන්න ඕනේ. පෙරදිච්ච එක ගන්න ඕනේ කියන්නේ නිතර නිතර තමන්ගේ තියෙන ධනෙ ඒකට දානවා. එහෙම. අන්තිමට තමන්ගේ ගෙවල් දොරවල් විකුණනවා. ඇඳි වත පවා අන්තිමට නැති වෙනවා. ඒ තරම්ම භයානකයි. කොහොමත් ඔය චිත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ, පාප මිත්තෝ කියන මෙන්න මේ காரணා හතර අනිවාර්යයෙන්ම මෙලව පරිහානියට ඍජුවම බලපානවා. එහෙම. කෙනෙක් සල්ලාල ජීවිතයක් ගත කරනවා නම් ඒකට අපිට අමුතුවෙන් මේ සමාජයට බණ කියන්න ඕනේ සල්ලාල පුජ්‍යලයක් පිරිහෙනවම තමයි. එහෙම. මෙලවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. ඒක ස්ත්‍රියකටත් පොදුයි, පුරුෂයෙකුටත් පොදුයි. ඊළඟට බේබදුණා. ඒ ගෙදර ඉන්න ගෘහ මූලිකයා හැමදාම ওই මත්කනට ලොල් වෙලා නම් ඒ ගෙදර කිසිම සතුටක් නැහැ. එහෙම. ඒ ගෙදර කිසිම සතුටක් නැහැ. දරුවන්ගේ මානසිකත්වය හොඳ නැහැ. සමාජයේ තියෙන චිත්‍රය හොඳ නැහැ. හැම අංශකින්ම ගත්තොත් මෙලෝ වශයෙන් ওই පරලෝ වශයෙන් දෙකෙන්ම බේබදු පුද්ගලයාට පරිහානියක්මයි. ඊළඟට සාන්ත සූදුව. සූදුව කියන්නේ හරිම භයානකයි. දැන් අපි මේ රටේ ගත්තොත් මේ පහුගිය කාලේ මේ මිනිසුන්ගේ සල්ලි අරගෙන වැඩි පොලි දෙනවා කියන මේ පහුගිය කාලේ ඒ වගේ අය අන්තිමට හොයලා බලනකොට මේ සූදුවට ඇබ්බැහි වුණා. එහෙමයි. ඒ නිසා සාපරිහානියන් සිද්ධ වුණා. එහෙමයි. ඊළඟට තියෙන ඔය පාප මිත්‍ර සේවනය. පාප මිත්‍රයාගේ අතුරු ලැබුණොත් ඒ අර ටිකත් එක්ක ඉතින් පරිහානිය දොරටුව ඕන කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේ මේ බලා ඉති පිරිනව දකින්න පුළුවන් මෙන්න මේ කාරණා හතර තියෙනවා. අර පාප මිත්‍රයා සතුව අර කාරණා තියෙන නිසා පාප මිත්‍රයා හැමතිස්සෙම තමන් ඇසුරු කරන කෙනාවත් ඒවට යොමු කරනවා. ඒ තුල යාව පිරිහෙනවා. ඉතින් ඒවා නැති කෙනා තමයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා හැමතිස්සෙම තමන් ඇසුරු කරන කෙනාට සුගතියට යොමු කරන්න යහපතට යොමු කරන්න වෑයම් කරනවා. අපි හාමුදුරුවෝ සීපත් කළ සෙයින් මේ ධන විනාශයට ප්‍රධානම කාරණාවක් තමයි මේ මධ්‍යසාර භාවිතාව කියන එක. මදිසාර භාවිතාවේ තියෙන ආදීනව ගැන විස්තර කරන තැන්වලදී අපි හැම මතක් කරනවනේ පළවෙනි එක තමයි සම්දිත්තිකානි ධනංජානි බලාගෙන ඉඳෙද්දී සල්ලි විනාශ වෙලා යනවා ඊළඟට දෙක කලහ පවඩණි කලහ ඇති කරනවා ඔය බිව්වට පස්සේ ඇති වෙන වෙරි මතේ නිසා අපි හැම අසාධාරණේ පේන්න බැරි වෙනවා ඒ අසාධාරණයට එරෙහිව නැගී සිටින්න ගිහිල්ලා රණ්ඩු වෙන්න ගිහිල්ලා ගුටි කාලා ගෙදර එන්න වෙනවා. ඉතින් ඒක කලහ ඇති කර ගන්නවා. කලහ පවඩණී කියනවා. රෝගාණං ආයතනං විවිධ ලෙඩ රෝගවලට ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තියෙනවා මද්දසාර භාවිතය කියන එක. ඒ වගේම තවත් එකක් තමයි කෝපීන නිද්ධාංශනේ කියලා. කෝපය කියලා කියන්නේ මේ සංග සංගවිය යුතු තැන්. සංගවිය යුතු තැන් විවෘත කරලා පෙන්නනවා. කියන එකයි ඒකේ අදහස. දැන් කේන්ති ගියාම එන්නේ සාමාන්‍ය සරව කරට ගන්න එකනේ ගොඩක් ඔය මේ බේබද්දු. Taman රැකිය යුතු දේවල් එලිපිට කරන්නට පෙළඹෙනවා. ඒ අතරේ අවසාන එක තමයි පඤ්ඤාය දුබ්බලීකරණය. ප්‍රඥාව මොට කරලා දානවා. ඕනෝන් අඳුන ගන්න බැරි තත්වයකටපත් වෙනවා. මම මේක කලිනුත් කියලා තියෙනවා අපේ හන්දේ එක දවසක් මම අපේ තරුණ පිරිසක් සමගින් අපේ අම්මා අසනීප වෙලා ඉඳිද්දි අම්මා ජීවිතුන් අතර ඉඳිද්දි මාතර ගියා අම්මව බලන්න. ඉතින් ළමයින්ට මාත් එක්ක ගිහිපු අයට මේ පොල් හේනේ මූදේ නාන්න ආසයි කිව්වා. ඒ අය නානකම් මාත්තු වාහනේෙන් එළියට බහැලා ඉන්දෙද්දි මම දැක්ක විශාල බස් එකකින් ළමයි 25ක් 30ක් තරුණ ළමයි අවුරුදු 16 24 විතර ඇවිල්ලා ඉස්ලාම් වාහනෙන් බැස්සෙම බියර් කේස් එකක් උස්සගෙන බහැලා බෝතල් කටේ ගහගෙන බොනවා දැන්. බීන ෆුට්බෝල් එකක් ගෙනල්ලා තම දැන් මේ බෝලෙට ගගහ සෙල්ලම් කරනවා. උඩ පැනලා බෝලෙට ගහන අනිත් පැත්තට ඇදගෙන යටනවා. තමන්ගේ ශරීරයෙන් තමන්ට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඔයා කරේ බෝලේ පෙරලීගෙන පෙරලීගෙන මං ගාවට ආවා. අවුරුදු 16ක 18ක පෙනුම ඇති තරුණ ළමයෙක් වැනි වැනි මේ බෝලේ ගන්න එනවා. අඩි 30ක් 40ක් දුර තියෙන නැති. භාගයක් දුර ඇවිල්ලා මේ ළමයට මං කවුද කියලා අඳුර මං හොඳට මේ හිටියේ සිවුරු පොරවල හිටියේ. ඉතින් මේ ළමයට මාව අඳුන ගන්න බැරි වෙන්නේ නැති මට කතා කරලා කියනවා මචං ওই බෝලේ දාපන්කෝ කියලා. <laughs> එතකොට බලන්න සිවුරු පොරවගෙන ඉන්න හාමුදුරු කෙනෙක් අඳුරගන්න බැරි තරමට ඒ තරුණයාගේ මනස විකෘති වෙලා දෙනවා. ඉතින් අම්මා අඳුනන්නේ කොහොමද? නෝනා අඳුනන්නේ කොහොමද? දුව අඳුනන්නේ කොහොමද? ඉතින් එවන් අයගේ ක්‍රියාකාරකම් තුළින් තිරස්චින ගති ලක්ෂණ ඉස්මතු වෙනවා කියන කහන්න දෙයක් නෙවෙයි. ඉතින් එහෙම අය විවිධාකාරී හානිදායක ක්‍රියාවන් සිද්ධ කරලා අන්තිමේදී මධ්‍යසාරය පදනම් කරගෙන තමන් ආර්ථිකව පිරිනව වගේම වටපිටාවෙත් අසමගිකම් ඇති කරගෙන රණ්ඩු සරුවල් වෙලා ඊට පස්සේ හිරේ විලංගුවේ වැටිලා පිරිහිච්ච චරිත බවට පත් වෙනවා. ඉතින් අන්න එහෙම නොවි ඉන්නට නම් මේ කල්යාණ මිත්‍රයෙකුගේ අසුර අතිශයින්ම වැදගත් වෙනවා. පංච දුෂ්චරිතයෙන් ඈත් වෙච්ච ගිහි කල්යාණ මිත්‍රයෙකුගේ හෝ ඒ වගේම සමාන්ත සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නට මඟ පෙන්වන පැවිදි කල්යාණ මිත්‍රයෙකුගේ අසුර ගිහි ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. එහෙම වුණොත් ගිහි ඔබට පමණක් නෙවෙයි පැවිදි අපටත් මේ කල්යාණ මිත්‍ර ඇසුර අතිශයින්ම වැදගත් වෙන. එහෙම වුණොත් තමයි ඔබ අප හැමදෙනාගේම මෙලොව ජීවිත සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද අපිට දෙලොවම දියුණුවට වගේම ලෝකෝත්තර දියුණුවට උපකාර වෙන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට අවකාශ නැහැ. ඊළඟ අලුත් අවුරුද්දේ පොයට අපි සාකච්ඡා කරන්නට තබා අද සාකච්ඡාවේ කටයුතු මේන් સમાપ્ત කරන්නට අපේක්ෂා කරනවා. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න